ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ලැබිලා තියෙන්නේ <clears throat> ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් අපි දායක පිරිස ආජීවට්ටමක සීලේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ කියලා මම ඉල්ලා හිටනවා.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 සම්මා සම්බුද්දස්සේ తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගම හෝති කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගම හෝති මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති සාස්ස හෝති සම්මා දිට්ඨීති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවක යෙදී ඉන්න වෙලාවක මේ භාවනාවට දක්වන අනුග්‍රහයක් පිණිස මේ වගේ ධර්ම දේශනාමය සුතමය අනුග්‍රහයක් දක්වනවා ඊට අමතරව අපි ධර්ම සාකච්ඡා වශයෙන් අනුග්‍රහ කරනවා එයාගෙම සීලමේ අනුග්‍රහ කරනවා සමතමේ අනුග්‍රහ කරනවා විපස්සනාමේ අනුග්‍රහ කරනවා මෙන්න මේ විදිහට භාවනාවට සාමාරුවෙන් කාලයක් වෙන් කරගත්ත කෙනා ඒ භාවනාවේ වඩා වර්ධනය අපේක්ෂා කරමින් පැලයක් තනා වඩන ගොවියෙක් වාගේ ඒකට අවශ්‍ය කරන මේ සප්පාය කරුණු සලසලා දෙනවා එයින් එකක් තමයි මේ සුතමේ අනුග්‍රහිතේ නැත්නම් ධර්මදේශනා ශ්‍රවණී කිරීමෙන් තමන් එකතු කරගන්නේ ධර්ම කාරණා. ඉතින් මේ ධර්මදේශනා කාල වේලාව තුළ අපි මේ සුත්තමේ අනුග්‍රහිතේ පිණිසයි මේ එළඹෙන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ ඉස්සරහින් තියාගත්ත මේ pāli වාග් මාලාව සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසිකේ සඳහන් වෙන චත්තාරීෂක සූත්‍රයෙන් උපුටා ගන්න ලද්දා. ඉතින් මේ චත්තාරීෂක සූත්‍රය ඒක පිළිබඳව කෙටි හඳුන්වා දීමේ මතක් කිරීමේ ප්‍රයත්නයක් යෙදුනොත් ඒක සරුවච්චන් වහන්සේ විසින්ම තමන්ගෙම මෙහෙවීමේ ඉදිරිපත් වෙච්ච භික්ෂු භික්ෂුණී පාසක පාසිකා කින සිවණක් පිළිසෙට දේශනා කරන ලද්දක් ඒකෙදී ਸਰවචනාංශයට අවශ්‍ය වෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව බොහොම ප්‍රායෝගික පැත්තක් මධ්‍යම ප්‍රතිපදා පිළිබඳ ප්‍රායෝගික පැත්තක් හතරවෙනි ආර්ය සත්‍ය පිළිබඳව ප්‍රායෝගික පැත්තක් ගෙන හර දක්වන්නයි. අපි දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වත් මධ්‍යම ප්‍රතිපදාව කිව්වත් එහෙම නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය කිව්වත් එකමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීම සරුවචනන්සේ ලෝකේට එළිදරව්කට වදාරන ආකාරයට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් අවසානයේ සම්මා සමාධියකට සම්මා සමාධියෙන් කෙලවර වෙනවා. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් කිසි කෙනෙකුට ඒ සම්මා සමාධිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලවර තියෙන සම්මා සමාධිය මාර්ග ඥානයකට තුඩු දෙන ආකාරයකට ආර්යත්වයේ දක්වාම ඊළඟන ආකාරයට කොහොමදයි කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම ඇත්තටම කියනවා නම් මුල් මුල් කොටස් ටික සම්පාදනය කරගත්ත අවසාන සඳහා හිත මෙහෙවා කටයුතු කරන යෝගාවචරයට අවශ්‍ය බොහොම සූක්ෂම ගැඹුරු තර්ක සහ හේතු කරුණු රාශියක් මේ සූත්‍රයේ සාකච්ඡා වෙනවා. නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ ජීවිතයේදීම මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේදීම ජීවිතය හැබෑ වෙනසක් ඇති කරගන්න ඒ පුද්ගලයාට අකමැත්තෙන් නමුත් නැත්නම් වෙහෙසෙන් නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව දැනුම තියාගන්න වෙනවා. අඩු ගානේ සූත්‍රමය ඥානය, අසාවි අසුවිරු ඥානය අවශ්‍ය වෙනවා. ඒයින් අතර වෙන්නේ නැතුව ඒකෙන් අම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයට අවශ්‍ය කරන මූලික ශීලයක පිළිපීම නොදන්නා කරුණු සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ කරලා අනුග්‍රහ කිරීම සමත භාවනා කිරීම විදර්ශනා භාවනා කිරීම ආදී අනිත් දේවල් වලින් අනුග්‍රහ කරනකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිවීමක් සිද්ධ වෙනවා ඒ වැඩිම එක විද්‍යයකට කියනවා හරීම විප්ලවකාරී ක්‍රමයකට සිද්ධ වෙන්නේ හරීම රැඩිකල් වාදී ක්‍රමයකට සිද්ධ වෙන්නේ ඒක හරි අමාරුයි පොතක ලියලා සමීකරණයක් විදියට ඍජු අපි දන්න තර්ක ක්‍රමයේ විස්තර කරන්න. නිසා සර්වචන් වහන්සේට සිද්ධ වෙනවා එහෙම පොත්වල ලියලා ඍජු තර්ක ක්‍රම ඉගෙන ගත්ත මේ හුදී ජනතාවට මේ සර්වචන්හන්සේ ගැඹුරෙන් ආબોධ කරගත්ත මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරය කරුණාවෙන් ප්‍රඥාවෙන් කියලා දෙනවා. ඉතින් ඒ නිසා මේ මාතෘකාව සර්වචන්හන්සේ ඉදිරිපත් කරගන්නවා. මානි මේ කොහොමද අපි මේ අවසානයේ දක්වන සම්මා සමාධිය ආර්ය සම්මා සමාධියක් වඩපත් කරගන්න කියලා ප්‍රශ්නයක් අහලා සරුවචනanse ඒකට ආත්ම ක්‍රමිකව ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමේ එතෙන්ට මෙහෙවීමක් කරනවා උනන්දු කරවීමක් කරනවා දිරිගැන්වීමක් කරනවා ඒ කළා ඒ අවසානයේ ඒ ආර්ය සම්මා සමාධියට යන්න මුල් වෙන්නේ අවශ්‍ය කරන්නේ සම්මා දිට්ඨිය බව නැත්නම් ආර්ය ආර්යශ්‍රංග මාර්ගයේ මුලින් මුලින්ම සඳහන් වන සම්මා දිට්ඨිය බව මේ සූත්‍රයේ නැවත නැවතත් නැවත නැවතත් සර්වචනාංශය අවධාරණය කරනවා. తත්‍ර බීක්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. ඒ නිසා අපේ මේ ආධ්‍යාත්මික ගමනක යනකොට ඒ පුද්ගලයාගේ දෘෂ්ටියේ නැත්නම් පෙර දැක්මේ හැබෑ වෙනසක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් නොදුටු නොවිරු ආකාරයක වෙනසක් වුණාට පස්සේ තමයි ඒ පුද්ගලයාට මාර්ග ඥානයක් එහෙම නැත්නම් ඒ බලාපොරොත්තු වෙන ආපසු වෙනස් නොවන පැහැදිලි වෙනසක් චිත්තසංතානිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ විදිහට ගැඹුරින් මේක සාකච්ඡා කරාට බෞද්ධ ඔක්කොම හිතාන ඉන්නවා අපි සම්මාදිට්ඨිය ඉන්නේ කියලා. එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේ අනික්යත්ව මිත්‍යාදිට්ඨිය අපි සම්මාදිට්ඨිය කියලා ගත්තට උපන සාහිත්‍ය බෞද්ධයි කියලා අපි ලියලා තිබුණට මේ සරුවචනාංශ මේ අවුරුදු 2000 ගානකට ඉස්සලා මේ පෙන්නපු මේ සම්මාදිට්ඨියේ තියෙන මේ ගැඹුර දැනගෙනද අපි මේ අයිතිවාසිකම් කියන්නේ එහෙම නැත්නම් අපි ඒ වැරද්ද හදාගන්නේ කොහොමද කියන්නේ ඒක එක පැත්තක් අපි මේ හිතාගෙන ඉන්න මම සම්මාදිට්ඨිකයි මම බුද්ධ ආගමේ අනික්යත්ෝ ආගමේ එයත් මිත්‍යාදිට්ඨිකයි ඒ නිසා මම දැනටමත් මේ ලොකු උසස් තැනක ඉන්නේ කියලා එක පැත්තක් තියෙනවා. ඊට වැඩි තවත් ගැඹුරු මේ දාර්ශනික ප්‍රශ්නයක් මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකෝත්තර පැත්තට ලංකරනද හදව මේ ඉනිමග එනතම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය බුදුහාමුදුරුවෝ හිතලා සකස් කරපු එකක්ද නැත්නම් ස්වභාව සිද්ධියක්ද කියන එක. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ස්වභාවයෙන් ඇතිවෙච්ච ලෝකේ පවතින ධර්මතාවයද ඒව නැත්නම් සරුවචන් වහන්සේ විසින් මේ ජනතාව දුක් විඳින ජනතාව ඒ දුකින් ගැලවීම සඳහා සකස් කරන ලද්දක්ද කියලා. මේක මේ අජ්ජමනිකායම තියෙන චුල්ල වේතාල සූත්‍රයේ එක තැනකදී ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් ධම්මදින තෙරිණාංශගෙන් ඒ විසාක උපාසකතුමා අහනවා අරියෝ අට්ටංගිකෝ අයියේ සංකතෝ වා උදා වූ අසංකතෝ වගේ. මේක සකස් කරන ලද්දක්ද නැත්නම් ඉබේ ස්වයන් සිද්ධියක්ද කියලා. එතකොට ධම්මදින තෙරින්නාංශයේ සඳහන් කරනවා අරියෝ බික්ක අරියෝ ආවුසෝ විසාක සංකතෝති. මේක සරුවච්චන් වහන්සේ විසින් සකස් කරන ලද්දක් කියලා. සකස් කරන ලද වලට අපි කියන සංකත එහෙම නැත්නම් සකස් කරන ලද්දක් මෙහෙවන ලද්දක් හිතාමතා සකස් කරන ලද්දක් කියලා. නමුත් සරුවචනාංශගේ ඉගැන්වීමේ තියෙනවා හිතාමතා සකස් කරලද සියල්ලම දුක පිණිස හිතනවා කියලා. සරුවචනාංශගේ ඒක සම්මත නියාමයක් සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. එතකොට මේ සරුවචන් වහන්සේ විසින්ම සකස් කරන ලද දුකින් නැති කිරීම සඳහා දුක ඉවත් කිරීම සඳහා සකස් කරන ලද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක පිණිස හිතනවාද එහෙමනම් මේක මේ දුකේ ගැලී සිටින ජනතාවක් පුද්ගලයෙක් නිදුකටපත් කරන්න ලෝකෝත්තරපත් කරන්නේ කොහොමද කියන්නේ. ඉතින් මේකට PhD හතක් අටක් ලිව්වත් එහෙම නැත්නම් මේක බලඳ මුළු ත්‍රිපිටකය හදාරුවත් කවදාකවත් මේ වගේ ප්‍රශ්නකදී අපිට මූලධර්මානුකූලව තර්කානුකූලව එහෙම නැත්නම් න්‍යාය ක්‍රමයේ සමීකරණ හරහා මේකට උත්තරයක් හොයන්න හම්බෙන්නේ. ඔය භාවනා කරන යෝගාවචරයට මීටදී උඟාක් මිහිරි පැත්තක් තියෙනවා. යෝගාවචරයට අධ්‍යක්ෂය හැකි ਸਰවචනහන්සේගේ හේවණල්ල ළඟට ගිහිල්ලා ਸਰවචනහන්සේ උගන්වපු තාලෙට මේ බණ ඉගෙන ගන්නවා වගේ ඍජු සම්බන්ධයක් ඇති කර ගන්න පුළුවන් මෙන්න මේ තියෙන විසඳන්න බැරි මේ තියෙන ප්‍රහේලිකාව තේරුම් ගැනීම. ඒකෙදිත් මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති මේ භාවනාවේදීත් විපස්සනා භාවනා කරන එකට විතරයි ඒ තියෙන ඒ රැඩිකල් වාදී ඒ විප්ලවීය වූ මේකට බැහැගෙන තමන්ගේ ජීවිතෙන් අත්දැක ගන්න පුළුවන් ඉන්නේ කොච්චරද කියනවනම් ඒක අත්දකින්නකොට ඒ පුද්ගලයාට පුතත්ජන ලෝකේ ඉන්න බෑ අනිවාර්යයෙන් මේ පුද්ගලයා ආර්ය ලෝකයට තල්ලු කරලා තමයි තල්ලු වීමයි මේ අවබෝධය දෙකකට සිද්ධ වෙන්නේ ඒ නිසා මේක හුදු විශයක් වශයෙන් ඉගෙන ගන්න විශ්ලයක් නෙවෙයි මේකට ලක් වෙන කෙනා අනිවාර්යයෙන්ම ඒ සම්මාදිච්චය හරියට තේරුම් ගන්නකොටම යගමිච්ඡාදිත්‍ය ප්‍රහාණය වීමත් ආර්ය භූමියකටපත් වීමත් සිදුවෙන නිසා මේක ජීවිතේට එක සැරයක් සිද්ධ වෙනවා. සංසාරේට එක සැරයක් සිද්ධ වෙනවා. ඉතින් මේ අපි අද ඉන්නේ 2012 මේට අවුරුදු 40කට 50කට වගේ කාලයකට ඉස්සෙල්ලා පැවතිච්ච සාසනය පැත්තෙන් බලනකොට ඒ වගේ දේවල් අද කාලේ කරන්න බෑ. මේ බුද්ධ ශාසනයේ ඉවරයි. අපි මත්තට පහළ වෙන මෛත්‍රී බුද්ධ ශාසනයට උපින් දහමක් කරගෙන යමු කියන කතාවේ තමයි ලංකාව වගේ රටක ඉන්න සම්ප්‍රදාන කුල බෞද්ධය පවා හිටියේ. නමුත් මේ වෙනකොට දැන් අපි මේ ඉන්න අපේ પરම්පරාවේ පහුගිය අවුරුදු 30 40 ගණන් බලනකොට මේක පිළිබඳව රැඩිකල්ව වෙනස් වීමක් තියෙනවා පරිසරයේ ජනතාව දිහා බලනකොට සෑහෙන පිරිසක් තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න පුළුවන් කියන ජීවිත පරිත්‍යාගයෙන් පෙළඹිලා කාය ජීවිත নিরপেক্ষව මේකට බහැලා යෙදිලා ගත කරනවා. ඒ නිසා බුද්ධ ආගමේ යම් පණපෙවීමක් එහෙම නැත්නම් යම් පන්නරයක් හිටලා තියෙනවා. ඒ පන්නරේ දිහා බලනකොට මේ අවුරුදු 20 බුද්ධ ජයන්තිය පස්සේ ලංකා අපි ලාංකිකයෝ වශයෙන් මේ ශාසනය දිහා බලනකොට ඒ පන්නරේදී ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව 100ට කොටස් කොච්චරකින් ඒකට දායකත්වය ලැබලා තියෙනවද සමස්ත ලෝකෙම ඒ වෙනසට කොච්චර ලක් වෙලාද කියලා කියලා බලනවනම් මම හිතන හොඳ සමාජ විද්‍යාත්මක ගවේෂණයක් වෙයි සිංහල බුද්ධ ආගම් කියන අපි ඇත්තටම මේකෙන් පොරදෙන ගත්තද කියලා. ඉතාමත් සෝචනීය තත්ත්වයක් තියෙනවා. බෞද්ධයි කියාගන්න ඒක රකින්න උනන්දු කරන ඉදිරිපත් වෙන කෙනෙක්වත් මේ විදිහට ඒක ඇඟට අරගෙන භාවනා කරලා ඒ අත්දකින්න නැතුව මේ බුද්ධ ධර්ම රකින්න හදනවා කියන එක ඒකේ කාරණා ඉෂ්ට වේද කියන එක ප්‍රධාන සැකයක් තියෙනවා. ඉතින් ඒ නිසා යම් සුළු පිළිසක් ඔබුද්ධ ජාතියෙන් පස්සේ ඒ මිච්ඡාදිත්‍ය දුරු කරන්න පුළුවන් සම්මාදිත්‍යට එන්න පුළුවන්. ඒකට දැන් වුණා සාසනේ උලම් බහැලා නැහැ. ශාසනයේ පණ ගිහිල්ලා නැහැ. ඒකට යෙදෙන්න පුළුවන් කියලා බලන පැත්තෙන් බලනකොට මේ වගේ සූත්‍රවල සරුවචනන්සේ ඉදිරිපත් කරලා තියෙන එක තර්කයට ගැලපෙන තර්කෙම නෙවෙයි ගැඹුරෙන් බලන එක මම හිතනවා වැඩියෙන්ම අදාළ වෙන්නේ බණක භාවනාවක යෙදී ගත කරන පූර්ණ කාලව කාලිව යෙදී ගත කරන කෙනෙකුට. ඉතින් මේ සූත්‍රයේ අපි පසුගිය තිබුණු 19 වෙනි 20 වෙනි වැඩමුළුවේදී මේ සූත්‍රය සාකච්ඡා සාකච්ඡා කරලා යම් ප්‍රමාණයකට ඉදිරියට ගෙනාව අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩමුළුවේදී ඒ සූත්‍රෙම දිගේ ඒකම මූලික තේමාව කරගෙන ඒ පළවෙනි එකේ පැවැත්ම දිගට කරගෙන යන්න. ඉතින් ඒක නිසා ගිය වැඩමුළුවේදී අපි ඉදිරිපත් කරගත්ත කරුණු මේ වැඩමුළුවට ආපු අලුතෙන්ම භාවනාවට පෙළඹිච්ච ධර්මදේශනාවකට සම්බන්ධ වෙන කෙනෙකුට සම්පින්දනය කරලා ගන්න වෙනවා ඒ මුළු චිත්තෙම දක ගැනීම සඳහා. <clears throat> ඉතින් ඒකෙදී සරුවචන් වහන්සේ මේ ආර්ය වූ සම්මා සමාධිය ඇති කිරීමට සම්මා දිට්ඨිය ඉතාමත් වැදගත් වෙන බවත් නැත්නම් පෙරගමන් කරු වෙන බවත් ඒ සම්මා දිට්ඨිය විශේෂ කෘත්‍ය කරනකොට ඒක දෙබිඩි චර්චා රඟපාන බව. එහෙම නැත්නම් ද්විත්‍ය චර්චා රඟපානවා. ඒ සම්මාදිට්ඨිය එතකොට සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා කාටත් තේරෙන සම්මුතියේ සිටින සම්මාදිට්ඨියකුත් තියෙනවා. නමුත් ඒක හොඳට දැනගෙන දැනගෙන සුද්ධ කරන සුද්ධ කරන ඉදිරියට යනකොට අරිය අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා මේ සම්මාදිට්ඨියේම විශාල සුද්ධියක් විශාල විසුද්ධි tattවකටපත් වෙලා එයා අර ලෞකික මට්ටමේ තිබිච්ච සම්මුති මට්ටමේ තිබුණ සම්මාදිට්ඨිය ලෝකෝත්තර මට්ටමට ඔසවා තැබීමන තරම් සම්මා දිට්ඨියේ පරිණාමයක් සිද්ධ වෙනවා. සම්මා දිට්ඨියේ විපරිණාමයක් සිදු වෙනවා. ඒ පුද්ගලයා දැක දැක දන දන ඉඳද්දිම මම මෙතෙක් කල් හිතාගෙන සම්මා දිට්ඨිය භාවනා කරනකොට කරනකොට මෙන්න මේ මේ ආකාරයෙන් මණිකක් කපන්න වගේ සුද්ධ වෙන්න ගන්න. පතරම් භාණ්ඩයක් වතුරේ දානවා වගේ ගින්නේ වතුරේ දාන්න දාන්න දාන්න අර මේකේ තියෙන පිට කච්චල් කැපිලා ගිහිල්ලා රත්තරන් භාණ්ඩේ රත්තරන් ස්වරූපේ මතුවෙන්න වගේ Tamanටම තේරෙන්න පටන් ගන්නවා මේ සම්මාදිට්ඨිය ක්‍රමයෙන් වැඩෙන හැටි. ඒක විපරිණාමය කියන වචනේ තමයි දක්වා ගන්න පුළුවන් වෙන්නේ. පරිණාමයකටපත් වෙනවා වෙනසකටපත් වෙනවා. ඒ වෙනසකටපත් වෙන එක වෙනස් කරන්න බෑ. ඒක සම්මාදිට්ඨිය කියන්නේ ඉස්තිරසාර gediyak වගේ කියන එක තමයි සාමාන්‍ය ලෝකයා හිතන දේ. භාවනා කරන යෝගාවචරයා ඒ නිත්‍ය සංඥාව පැත්තක දාලා මගේ සම්මාදිට්ඨිය මේ මේ මට්ටමකට ගෙන ආපු සම්මාදිට්ඨියත් භාවනා කරන්න කරන්න කරන්න ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක පිරිසිදු වීමක් වෙනවා සුද්ධියක් වෙනවා කියලා Taman හැඩ ගැහෙන්න නිහතමානී වෙන්න එන දෙයට මේ සූදානම් වෙන්න ඒ යෝගාවචරගේ ඇති වෙන මේ කර්මන්නේ භාවය රත්තරනේ තියෙන කර්මන්නේ භාවය වගේ එකක් වෙනවා රත්තරන් වල තියෙන විශේෂ ගුණයක් තමයි ඒක ඕන විදිහට තල්ලා ලෝකේ තියෙන අන්තිමටම සියුම් කරන්න පුළුවන් ලෝහයට කියන්නේ රත්තරන්. රත්තරන් තහඩුව අන්තිමටම සියුම් කරන්න පුළුවන්. ඒ තරමටම කෙරුවා කැඩෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ සම්මාදිටියත් සුද්ධ වෙලා සුද්ධ වෙලා සුද්ධ වෙලා යනකොට ඒකේ ඇති වෙන මේ විපරිණාමය ඒ වැඩේට බහින යෝගාවචරය. භාවනාවට බහින යෝගාවචරයවත් හිතන්නේ නැති මට්ටමට යනවා. එයාටවත් හිතා ගන්න බැරි මට්ටමට ඒක සිද්ධ වෙන නිසා අපිට ලෝකයේ තියෙන සම්මත එහෙම නැත්නම් මේ ලෞකික ලෝකායත විෂන් එක බලනකොට ලෝකායත විෂන් සියල්ලෙන්ම අපි කරන්නේ එල්ලයක් යන එල්ලයට ලං වෙන්න උත්සාහ කරන එක. මේ සම්මාදිට්ඨිය ඇතුළේ විපස්සනාදි වෙන්නේ එල්ලෙට ලං වෙනකොට එල්ලෙත් වෙනස් වෙනවා. අපි ලං වෙන්න හදන එල්ලයක් එන්න එන්න එන්න එන්න විපරිණාමයටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේක හරීම මේ අර කියපු වචන දෙකමයි මට කියන්න වෙන්නේ රැඩිකල් වාදී. හරීම විප්ලවීයයි. ඒ නිසා යෝගාවචරය ගොඩාක් විවෘත මනසක් වඩා පුළුල් මනසකින් බහගත්තොත් මේ සම්මාදිට්ඨියට යමක් ඒ බුද්ධලට කරන්න පුළුවන්. දැඩිමත දහරි අදානගාහි පුද්ගලයෙකුට කොච්චර භාවනා කරත් ඒ සම්මාදිට්ඨිය වෙනසකට ලෑස්ති නෑ. ඒ නිසා සම්මාදිට්ඨිය ගැන කියනකොට කියන්නේ ඒක වතුර වගේ වෙන්න ඕනේ. වතුර දාන ඕජේ ඕනේ භාජනයක හැදී ගන්න මිසක් මට මේ විදිහ ආසනයක් இல்லන්නේ නැහැ. යෝගාවචරගේ මනසත් මේ සම්මා දිට්ඨියට අනුව හැඩගස්සන්න ඕනේ නම් නිතරම නියතමානී ගතිය අනතිමානී ගති මෘදු ගති ඇති වුනොත් සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. එතකොට නම් ඒ විදිහට තමන් ශාසනයේ විශේෂයි ත්‍රිවිධ රත්නයේ කෙරෙහි සීලයේ විශේෂයි තාමත්ම මෙලෙක් ගතියකින් කටයුතු කළොත් <clears throat> මේ පුද්ගලගේ සම්මාදිට්ඨියත් වෙනස් වෙන අතර ඒ වෙනස් වීම හරහා ඒ පුද්ගලගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය පුරුෂයා දමණය වෙන ගතිය එදාද කියලා වෙනසක් නැතුව සිදු කර ගන්න පුළුවන්. ඒක නිසා මම ආරාධනා කරන හැම කෙනෙකුටම තමන් යම් සම්මාදිටියක ඉන්න බව පිළිගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක හුඟා සුද්ධ කරන්න ඕන බව විතරක් පිළිගන්න ඕනේ නැත්නම් මේ අපිට භාවනා වැඩමුළුකෙන් ප්‍රයෝජන ගන්න බෑ. අපි ඔක්කොම දැන් සම්මා දිට්ඨිය ඉන්නේ අනික් කට්ටිය මිච්ඡා දිට්ඨිය කියන විදිහේ දැඩිමත ධාරි වුණොත් ඒක භාවනාවට ප්‍රධාන බාධාවක් වෙනවා. ඉතින් ඒ විදිහට සම්මා දිට්ඨිය දිනු කරගෙන යනකොට සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ කියන දේ හොඳ සමාධියක් ඇති කරන සම්මා දිට්ඨිය පෙරගමන් කරු වෙන කතාව අපිට මේ අනිකුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිකුත් අංග 90 විස්තර කරන්න පුළුවන්. ඒක සමහරෙකුට එකම දේ විවිධ පැති වලින් කියනකොට විවිධ නිදර්ශන වලින් කියනකොට පිරිසිදු වෙනවා, තේරෙනවා. ඒක නිසා අද ඉදිරිපත් කරපු දවසේ මාතෘකාවේ තියෙන తත්‍ර බික්කවේ සම්මා తත්‍ර බික්කේ සම්මාදිටි පුබ්බංගමා හෝති කතංච බික්කවේ සම්මාදිටි පුබ්බංගමා හෝති මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති සාස්ස හෝති සම්මාදිට්ඨි යම් කෙනෙක් ළඟ සම්මාදිට්ඨිය තියෙනවා නම් එන්ට සම්මාදිට්ඨිය දියුණු භාවයටපත් වෙනවා නම් ඒ මිනිස්යාට තමන් වශයෙන් කාබෝධ කරගන්න පුළුවන් තමන් ළඟ තියෙන වැරදි අදහස් මිත්‍යා සංකප්ප වැරදි අදහස් බව තේරුම් ගන්න. සම්‍යක් සංකල්ප හරි අදහස් හරි අදහස් බව තේරුම් ගන්නවා. මේක දෙවැන්නේගේ සහයෝගිකින් තොරව තමන්ටම තමන්ගේ වැරදි ටික දැනගන්න හම්බ වෙන එකෙන් පටන් අරගෙන අවසානයේ තමන් ළඟ තියෙන හොඳ පැත්තක් දැකලා වැරදි දැකීම හරහා වැරදි වලින් ගැලවිලා හොඳ පැත්තට කිට්ටු කරන එක තමයි මේ සම්මාදිට්ඨිය ඇති කෙනාට දකින්න පුළුවන් දේ. ඉතින් ඒක නිසා මේ භාවනා කරනකොට ඉඳගෙන භාවනා කරත් සක්මනේ හිටියත් එදිනදා ජීවිතේ සත්‍ය පවත්තන්න ගියත් තමන්ට තමන්ගේ වැරදි ටික පේන එක තමයි භාවනා පළවෙනිම වූත් උත්කෘෂ්ඨම වූත් ඉස්සල්ලාම දැක ගන්න පුළුවන් ප්‍රතිඵලය. ඉතින් මේකට උඟව දෙනෙක් කැමති නැහැ. උඟ දෙනකොට ඕනේ මේ gedara ගෙනියන්න මොන හරි කෑල්ලක්. හම්බ වෙන්නේ මොකද්ද? තමයි ළඟ තියෙන අඩුපාඩු ටිකක් පේන එක විතරයි. ඉතින් ඒ නිසා එසේ මෙසේ පෞරුෂත්වයක් තිබිලා බෑ. මේ භාවනාවකින් නොපැකිල නොඇටි ඉදිරියට යන්න. ඒක නිසා Taman තුල තියෙන මැරදි සංකල්ප සංකල්ප කියන්නේ අදහස් මතිමතාන්තර මේකයි කියලා දැකීම සම්මාදිට්ඨියක් කියන එකයි මේකෙදී සරුවත්නන්සේ සඳහන් කරන්නේ. තමයි ළඟ තියෙන අඩුපාඩු අඩුපාඩු වශයෙන් දැක ගන්න එක. ඒක කෙරෙන්නේ නැතුව කවදාකවත් තමයි ළඟ තියෙන යහ කල්පනා යහ කල්පනා වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ විදිහේ තාපැත්තකින් මේක කියන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට Taman ළඟ දැනට තියෙන ලෙඩ ටික මේ ලෙඩ ටිකයි කියලා දන්නේ නැත්නම් ඊමසර කවදාකවත් තියෙන සෞඛ්‍යවත් නඩත්තු කරන්න බෑ. ඒ ඉස්සල්ලාම අවශ්‍ය වෙලා තියෙන්නේ බෙහෙත නෙවෙයි ලෙඩේ අඳුරගන්න. ඉතින් මේ ලෙඩේ හඳුනා ගැනීම සඳහා අනිකුත් සෑම විශේෂකම අපි දෙවන්නේක් හෝ උපකරණ හෝ ශාස්ත්‍රයක් බලාපොරොත්තු වෙනවා. භාවනා දීපමණක් කිසිම දෙවන්නේක් නැහැ, කිසිම උපකරණයක් නැහැ, කිසිම නැක්කත් තමම දැකලා. මෙන්න මේ වැරද්ද දැක්කට පස්සේ අඩුපාඩුව දැක්කට පස්සේ දුර්ලභම දැක්කට පස්සේ රෝග ලක්ෂණ දැක්කට පස්සේ කාටද පුළුවන් වෙන්නේ පෞරුෂත්ව කීතු ඒකට මුහුණ දෙන්න. උගෝදෙනෙක් හදන්නේ එකෙන් පැල්ලෑ. එහෙම නැත්නම් මේක නොදකින්න වෙන වැඩකට යොදන්න හදනවා. ඉතින් ඒ තාක්කල් අපි සංසාරේ කරකිනවා. ඉතින් අපි givis ගන්න ඕනේ අපි මේ එකිනෙක කන ලඟුනේ සමාන සංකල්ප ඇති පිරිසක් ලඟුනේ අපි එකිනෙක කනට කණ්ණාඩියක් වෙලා තම තමන්ගේ තියෙන අඩුපාඩුකම් අනුන්ගේ කණ්ණාඩි හරහා හෝ තමන්ගේ සතිය හරහා දැක ගැනීම සඳහා කරන ප්‍රයත්නයක්. මේක කවදාකවත් නගරයක ගමක ගෙදරක කරන්න බෑ. මොකද අපි හැම වෙලාවෙම කරන්නේ වැරදි වසරක. ෂටගති කියන්නේ මේකට. තමන්ගේ වැරදි මතුවෙන්න දෙන්නේ නැහැ. ඊගාට මායාවී ගතියක් තියෙනවා නැති ಗುಣ පෙන්වනවා. ඉතින් මේක මේ ලෝක පුරාම තියෙන පැතිරිච්ච බෝවෙච්ච රෝගයක්. යෝගාවචරය විතරක් උත්සාහයක් ගන්නවා සීලක පිළිහිටලා තියෙන වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන හොඳ හොඳ වශයෙන් දැනගෙන මේ වැරද්ද හෝ හොඳ මගේ එකක් නෙවෙයි ඒක හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙන එකක් කියලා දැනගන්න. මා විශාල සාන්තියක් ඒකේ තියෙනවා. මේවා සිද්ධ වෙන්නේ මගේ මනාපයටවත් ਸਰබලධාරි දෙවියන් කෙනෙක්ගේවත් ඊශ්වරයාගේවත් අල්ලාහතුමාගේවත් නෙවෙයි හේතුඵල ධර්මයකට සිද්ධ වෙන්නේ මේ හේතුඵල ධර්ම අනුව සිදුවෙන දේ ඒ හැටියෙන් දැක ගැනීම. ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීම කියලා මේකට සිංහලට නගලා තියෙනවා. යථාභූත ඥාන දර්ශනය කියලා බරපතල වචනයක් විදිහට පාළි සඳහන් කරලා තිනවා. ඉතින් අපි ලෑස්තිද නැත්නම් මම ලෑස්තිද මගේ තියෙන වැරදි සංකල්පනා, වැරදි මචමතාන්තර, වැරදි ඇදහිලි, වැරදි ඇදහිලි වශයෙන් තේරුම් ගන්න. එතකොට ඔක එක්කෙනෙක් 100ක් මේ ලෝකේ කවුරක්වත් නැහැ වැරදි අදහස් කියන කෙනෙක්. 100ක් නැහැ හොඳ කෙනෙකුත්. හැම කෙනෙක් ළඟම තියෙන කලවම. මෙන්න මේ ටික මගේ වැරදි. ඒක අඳුනා ගන්නකොට මේ පුද්ගලයාගේ හොඳ ටික ඉබේම ඉස්මතු වෙනවා. මෙන්න මේ දෙක වෙන් කරනවා කරනකොටම පුදුමාකාර විදියට අර පරිණාමය විපරිණාමය සිද්ධ වෙලා සියල්ල හොඳ පැත්තට යනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි ගෙදර දොරේ විසි කරන කොම්පෝස්ට් කුණු කුසීකුණු ගාලේ තියෙන ගොම ටික කාමූත්‍රා ටික කොළ මේ ඔක්කොම ඒ තැන් වල තිබ්බොත් කොළ ගොඩක් ගහලා තිබ්බොත් ගොම ගොඩක් තිබ්බොත් ජේ මුල්ලේ කුණු තිබ්බොත් ඒවා කුණු වෙලා ගන්ධස්තරය ගන්නවා කුණු මුල්ලට දාපු ගමන් ගන්ධස්තරය ගන්නවා ඒ වගේම විස වායු ඇති කරනවා නමුත් මේ ඔක්කොම එකතු කරලා අවුවට දැම්මොත් බුදුමාකාර සමාකාරෝ කොම්පෝස්ට් කියන රසායනික මේ කාබනික පොහොරක් හැදෙන ලෝකේ තියෙන හොඳම පොහොර. ඒකේ කරන්නේ අර කුණු ඔක්කොම අවුවට ප්‍රකාශ කරන එකයි. ඒ වගේම තමයි අපි ළඟ තියෙන හැම වැරද්දක්ම මේ සතිය කියන එළඹ සිටීම කියන එකට එලි කරපු ගමන් ඒ සියල්ලගෙම හැදෙන බොහෝම ලස්සන කොම්පෝස් පොරක්. ඒක කිසිම කෙනෙකුට අහක දාන්න බෑ. ඒ නිසා දරුවත් chance සඳහන් කරලා තියෙනවා තථාගතස්ස භික්කවේ දේහිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. මානි සර්වචනාංශේ දේශනා කළඳ මේ ධර්මය හෙලි කරන්න කරන්න බබලනවා. වසංගණ්ඩ වසංගණ්ඩ එහෙම වෙන්නේ නැහැ කියලා. ඒකම අපිට ගන්න පුළුවන් Taman ළඟ තියෙන වැරදි ටික හෝ යහ කල්පනාවකින් යුක්තව කල්යාණ මිත්‍රෙක් ඉදිරිපිට එහෙම නැත්නම් Tamanගේම සතිය ඉදිරිපිට ඇති හැටියට දැක ගන්න පුළුවන් නම් මේ වැරද්ද වැරද්ද වශයෙන් මේ ෂටගතියෙන් තොරව මායාවී ගතියෙන් තොරව ඒ පුද්ගලයා ආර්ය පුද්ගලයට විතරයි දෙවෙනි වෙන්නේ. ඒ තරම්ම වෙනසක් ඇති කරනවා මේ මම කියන එක කවුද කියලා බලලා මෙන්න මේ ටික වැරදි මේ ටික හරි කියලා වෙන් කරලා දැනගැනීම. ඉතින් අපි දෙන්නේ ගත්තොත් දෙන්නගේ හොයලා බැලුවට පස්සේ කවදාකවත් සමතාවයක් නැහැ. හරියගේ හරි වැරදි කරගා මයි ළඟ වැරදි වෙන්න පුළුවන්. හරියගේ වැරදි වගේ මයි ළඟ හරියෙන්න පුළුවන්. හැබැයි හරි ලස්සන දෙයක් තියෙනවා. එහෙම සමාදාහස ඇති කෙනා එකිනෙකාට උදව් කරගන්න ගත්තොත්. එකිනෙකාට කණ්ණාඩියක් වාටපත් වෙනවා. එතකොට අපිට පිටින් කෙනෙක් හම්බුණා වගේ අපි ඒකට කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. ඒක පිටින් සම්බන්ධ නැතුව Taman තුලින්ම දැක ගන්න පුළුවන් ක්‍රමයේ කරන එකම චෛතසිකය තමයි මේ සතිය කියන්නේ. එහෙම නැත්නම් එලඹ සිටි සීය කියන්නේ. ඉතින් ඒක නිසා අපි භාවනා වැඩමුළුවකදී මේ දෙකම උත්සාහ කරනවා. සමාදාහ සත්‍ය පිරිසක් එකට ගත කරලා එකිනෙකාට බාධාවක් නොවි ඒ එකිනෙකා එක්ක සමූහ ගත කිරීමේදී තමන්ගේ තියෙන අඩුපාඩුකම් ටික එහෙම නැත්නම් කෙලස් ටික රෝග නිర్ణයක් කරන වෛද්‍යවරයෙක් වශයෙන් වගේ දැක ගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි <clears throat> පරියන්කයට ගිහිල්ලා වාඩි වෙලා සක්මන් කරනකොට හිතට එන හිතවිලි මතින් කරන කතා මතින් ක්‍රියා මතින් අපේ තියෙන මිච්ඡා දිට්ඨි වැරදි සංකල්පනා හෙලි වෙනකොට ඒව වසංගන්න යන්නේ නැහැ. ශක්ති ප්‍රමාණිකව ඇති හැටි දැක ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ කියන સંદર્ભේ يعني වැරද්ද වැරද්ද වශයෙන් දැකීම හොඳ හොඳ වශයෙන් දැකීම කියන එකට සරුවචනාංශ පුංචි සම්මා සංකප්ප යටතේදී කාරණා තුනකින් විස්තර කරලා දෙනවා. එතෙන්ට යනකොට මම මේ කියන එක තවත් ටිකක් විෂිතුරු වෙනවා. එදිනදා සමාජ ජීවිතයේ ආචාර ධර්ම වලට කිට්ටු කරනවා. සර්වඥයන් සඳහන් කරලා තියෙනවා සර්වඥන් වහන්සේගේ පාරිභාෂිත ශබ්දමාලාව අනුව නැත්නම් භාවනා ලෝකේ පාවිච්චි කරන වචන අනුව මිච්ඡා සංකප්ප කියන්නේ මොනවද? සම්මා සංකප්ප කියන්නේ මොනවද? ඒකෙදී ඔය ගිරිමානන්ද සූත්‍රය ඒ වගේ හැම තැනකදීම වගේ මිච්ඡා සංකප්ප සඳහන් කරලා තියෙන කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියලා. ඒ තුන තියෙනවා නම් යම් කිසි කෙනෙක් ගාව ඉඳුරම් පිනවීමේ ආශාව කියන කාමයට ඇති කාමයට එලිපිට හෝ රහසේ කාමයේ පිළිබඳ ඇති ආශාවල් ඒක වඩා වර්ධනය කර ගැනීම සඳහා කරන ප්‍රයෝග එහෙම නැත්නම් ව්‍යාපාදයේ දැඩි ද්වේෂය <clears throat> අනුන්නසන ද්වේෂය විහිංසාව අනුත හිංසා කිරීමේ අදහස දැන හෝ නොදැන තියෙනවා නම් ඒක ඉතින් අර මිච්ඡා සංකප්පයක් තියෙන එකට හොඳම තියෙන බවට රෝග ලක්ෂණේ තමයි. ඒ ඒ තුවාලෙන් ගන්න සැරව ටික තමයි කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියලා කියන්නේ. ඉතින් අපි ඇත්තටම අපි කිසි කෙනෙක් කැමති නෑ ඒව තියෙනවට මමහත්මන් කැමති ඇත්තොත් තියෙනවා මේ වගේ තැන්වල අඩුයි. තියෙන කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් ඒ පුද්ගලයා ඇත්තටම Taman ව්‍යාපාදේ ඉන්නවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? Taman හිංසක වැඩක් කරනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද කියන එක ඔය අපි හිතන තරම් ලේසි නෑ. ඒ මොකද අපි දවසක් ඇතුළත කරන වැඩ දිහා බැලුවොත් 85ක් 90ක් විතර Tamanta හානි කර වැඩ ටිකක් තමයි කරන්නේ. දන්නේ නැතුව Tamanta හානි කරන පරිසරය හානි කරන චිත්ත දූෂණය කරන වැඩ කොටක් තමා විසින්ම කරගන්නවා. ඒ වගේම තමන් ආදරය කරන කිට්ටුවන්තේන්ට ද්වේෂ කරන වැඩ ඒ ඇතිය පංචක ස්වරූපයෙන් යත්තන්ට කරදර කරන වැඩ රාශියක් අපේ ජීවිත චරිතය තුළ තියෙනවා. තමයි කාම සංකප්ප කියන එක, ඒ කියන්නේ අපිට රූප බලන්න තියෙන ආශාව, ශබ්ද අහන්න තියෙන ආශාව, ගන්ධ රස පහස පිළිබඳ තියෙන ආශාවේ පෘථක්තනෙකුට හරි අමාරුයි විනිශ්චය කරකරනද ඉති රූප බලන්න එපයි කියලාද කියන්නේ කියලායි. ශබ්ද අහන්න එපයි කියලාද අහන්නේ. ගන්ධ රස පහස එපයි කියලාද අහන්නේ කියලා ඕනම පෘථක්තනෙක් මේ කාම සංකප්ප ගැන කතා කරනකොට අයිතිවාරි ගැන කතා කරනවා. මේකෙදී බටහිර ලෝකේ කරව පරීක්ෂණයක පෙන්ලා තියෙනවා දවස් 7න් ඇස්සරින බලු පැටියෙක් හරි බලල් පැටියෙක් හරි ඒ ඇස්සරින වෙලාවේ තව දුරටත් රූප නොපෙනෙන අන්ධකාර තැනක තිබ්බොත් ඒ සතාගේ ඇස්වල වර්ධනය 160ක් බාධා වෙලා අන්ධ වෙන්න තියෙන ඊට වැඩි කියලා. ඒ නිසා අවශ්‍ය වෙලාවට රූප දැක්කේ නැත්නම් ඒ ඇහැ මෝරන්නේ නැහැ. ඒ නිසා මේ ඇහැ පවත්තන්න ඒකට රූප සාමාන්‍ය ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි. නමුත් මේ කාම සංකප්ප ගැන කියනකොට පෘථජනයට මතුවෙන ප්‍රශ්නේ තමයි කොච්චරක් සාධාරණද කොතනින් එහාට ගියාට පස්සේද අසාධාරණ වෙන්නේ කියන්නේ. රූප බැලීමේ ආශාව මේ තාක්කල් අපි ඇහැ පවත්තන්න අවශ්‍යයි. ජීවිතේ පවත්තන්න අවශ්‍යයි. මෙතෙන් යනකම් ඒක කාටවත් කරදරයක් නෑ. Tamanට කරදරයක් නෑ. මත්‍ර කරදරයක්වත් නෑ. දැන්න කරදරයක්වත් නෑ. නමුත් කොතනින් එහාට ගියාට පස්සේ මේක කරදරයක් වෙන්නේ. අනුන්ට කරදරයක් වෙන්නේ Tamanට කරදරයක් වෙන්නේ කියලා මෙන්න මේ මායිම දන්නේ නැති මීහර තමයි පුතඥය කියලා කියන්නේ. පුතඥයට කවදාකවත් සම්මත මට්ටම සෞඛ්‍ය සම්පන්න මට්ටම ඉක්මවනකොට පේන්නේ ඒ නිසා එහාට ගිහිල්ලා අනුන්ට කරදර කරන, Tamanට කරදර කරන, මත්තර කරදර කරන, වර්තමානට කරදර කරන මට්ටමකට ගියාට පස්සේ ඒ පුද්ගලයා Tamanට නොදැනුවත්වම Tamanට හානි කර වැඩ වගයක් කරගන්නවා. ඒක රූප හරහා සිද්ධ වෙනවා, ශබ්ද හරහා සිද්ධ වෙනවා, ගන්ධ හරහා සිද්ධ වෙනවා, රස හරහා සිද්ධ වෙනවා, ස්පර්ශ හරහා සිද්ධ වෙනවා, කල්පනා හරහා සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා පෘථග්ජනෙක් අනිවාර්යයෙන්ම අනුකම්පා කර යුතු අහිංසක සතෙක්. පෘථග්ජනට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. සෞඛ්‍ය සම්පන්න මට්ටම මෙච්චරයි, මල පනින්නේ කොතනද කියලා දන්නේ. ආර්යයන් වහන්සේට තියෙන එකම වෙනස පෘථග්ජනෙක් වගේම ජීවත් වෙනවා මල පයින්නකොට දන්නවා දැන් පරිසංයම් කියලා. ඒ නිසා පෘථග්ජනයාගේ ඒ තමන්ගේ සෞඛ්‍ය සම්පන්න සීමාව නොදැනීම එයා අයිතිවාසිකමක් කරගෙන තියෙනවා. එයා ඒක සඳහා මරණකම සටන් කරනවා. මට ඕන පිස්සුවක් එලින්න මට ඉඩ දෙන්න. ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. එයා තමයි හැමදාම සටන් කරන්නේ ඒකට. ඒකේ වෙන්නේ මොකක්ද අන්තිමට මේ මනුස්සයා සීමාව පන්නගෙන ගිහිල්ලා ඕනෙම දෙයක මාත්‍රාව කියන එක තමයි ජීවිතය කියන එක තේමාව. ඒ මාත්‍රාව පන්නපු ගමන් එයාට හම් වෙන හැම සැපක් කිසිම එයා නාස්තියටපත් වෙනවා. ඉතින් සම්මා සංකප්ප හරහා නැත්නම් කාම සංකල්පය ගැන කතා කරනකොට ඒ ලෝකෙ දිහා බලනකොට අන්ධ භූතයි. හම්බ කරපු කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ කොච්චරක් දුරට රූප බලපුවාම ඇතිද කොච්චරක් දුරට ශබ්ද අහපුවාම ඇද්ද කොච්චරක් ගඳ කොච්චරක් රස කොච්චරක් පහස කියලා කිල්ලෝරක් නැති ආශාවට තමයි මේ කාමසුකල්ලිකාණ යෝගය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ consumerization අනවශ්‍ය විදිහට බඩු පාවිච්චිය, එහෙම නැත්නම් සුඛෝපභෝගීත්වය කියලා කියන්නේ. ඉතින් ඒක මේ සමාජයේ தත්වයක් අඟවන ලකුණක් පාටපත් වෙලා තියෙන සුඛෝපභෝගීත්වය. ඉතින් එතන වෙන්නේ පුද්ගලයා විහිම සිය දිවිනසා ගන්න. Tamange දිවෙන් Taman සිය දිවිනසා ගන්න. තමන්ගේ ඇහෙන් සීදී නසා ගන්නවා. කනෙන් නාසයෙන් මේ ඇත්තටම ඇකන දිවනාසය කියලා කියන්නේ මේ ලෝකයේ මට්ටම ධර්ම පාවිච්චි කරනවා සැප පිණිස ඇති වෙච්ච ඉන්ද්‍රිය ධර්ම. නමුත් සීමාව දන්නේ නැතිකම වෙච්ච ගම මොනම කෙනෙකුටවත් උදව් කරන්න බෑ. මොකද ඒ උදව් කරන්න හදන කෙනාට සීමාව තේරෙන්නේ නැහැ. උදව්වට ලක් උදව්ව භාජන කරන කෙනාට සීමාව තේරෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අන්ධ භූත ලෝකෙක කොහොමද කෙනෙක් කාම සංකල්ප පිළිබඳව සීමාව දැනගන්න. ඉතින් කාම සංකල්ප දිගේම ඇති වෙලා කාම සංකල්ප දිගේම හැදිච්ච මනසක් සහිතව බටහිර ලෝකේ කියන අවුරුදු 40000ක් මානවයා පරිණාමය වෙලා ඇවිල්ලා හැම සෛල් එකම තියෙන හැම RNA DNA එකක් පාසම තියෙන්නේ බලවතා ජයගනි ආස්වාදේ තර කිරීම සඳහා ආස්වාදේ වැඩි කිරීම සඳහා ප්‍රයෝගයේ තමයි උදේ ඉඳලා හැන්දනකම් කරන්නේ. ඉතින් ඒ නිසා කාම සංකල්පේ මනුස්සය අනිවාර්යයෙන්ම eh, ලෝගුවක් වගේ පැලඳගෙන ගත කරනවා. ඒකට සරුවච්චන් වහන්සේ සම්මා සංකල්පය වශයෙන් ඉදිරිපත් කරන්නේ නෙක්ඛම්ම සංකල්පය. අතහැරීම. ඉතින් අතහැරීම කිව්වට පස්සේ අතහැරීමයි මේ අල්ලා ගැනීමයි දෙක අතරේදී සාමාන්‍ය ලෝකේ එහෙම නැත්නම් අපි කියන මේ කාම ලෝකේ අතහැරීම පේන්නේ නෝන්ජල්කමක්. අතහැරි පෙන්නේ බය අදුකමක් විදියට. අතහැරි පෙන්නේ බැරි මිනිහෙක්ගේ නැති බැරිකමට කරන දෙයක් විදියට. ඒ නිසා සරුවචන් වහන්සේට වචන 8කින් එදා හිටපු බ්‍රහ්මණු සමාජයේ දොස් කියලා කියනවා අපගබ්බෝ අරසරසෝ අජිගුච්ඡෝ අකිරියෝ කිසිම රසක් හඳුනන්නේ නැති මිනිහෙක්. කිසිම දෙයක් කරලා හම්බ කිරීමට නිර්මාණශීලීත්වයක් ගැන කතා කරන තිබිනියෙක්. ප්‍රගතියක් ගැන කතා කරන්නේ නැති මිනිහෙක් කියලා සරුවචනසික මූණටම දොස් කියලා කියනවා. ඉතින් ඒක නිසා අපිට ඒ ඒ දෙබස් අඳ පාවිච්චි කරන්න පුළුවන් නිසා පේනවා කාම ලෝකයේ ඉන්න කාම භෝගීන් කවදාකවත් මේ නික්ම යෑම අතහැරීම කියන එක යහ ධර්මයක් විදිහට ආධ්‍යාත්මයක් විදිහට ආගමිකක් විදිහට සලකන්නේ. ඒක හිතන්නේම නැති බැරි කට්ටිය මේ හතර කේන්දරේ පාළු වෙච්ච කට්ටිය කරන දෙයක් කියලා. ලංකාවෙත් එච්චරයි. නමුත් අද බටහිරේ දියුණුවයි සම්මත ලෝකයේ මේ යන්නේ සඳහන් කරලා තියෙනවා මෙතෙක් ඉතිහාසයේ ලෝකයේ මේ වගේ රැලි තුනක් ඇති වෙලා තියෙනවා අනවශ්‍ය විදිහට ලෝකයේ තියෙන යටතට්ටු වල තියෙන ලෝව උඩට අරගෙන අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා පරිසර දූෂණය කරලා මානවය නැති වෙච්ච අවස්ථා තුනක් වාර්තාගත වෙලා තියෙනවා මේ ඉස්සලා තිබුණ ඇට්ලැන්ටික් ශිෂ්ටාචාරයේ ඊට පස්සේ මායා ශිෂ්ටාචාරයේ දැන් මේක ඒකෙදී දැන් අපි ඉන්නේ අන්තිම පුපුරන්න කිට්ටු කුඩලෝසු බට්ට පැද්දිලා කෙලවරට ගිහිල්ලා තියෙනවා. දැන් මේ ආපහු එන එක විතරයි කරන්න තියෙන්නේ. ඒක කාගවත් දක්ෂකමක් නෙවෙයි ඕර්ලෝසු බට්ටක හැටි. එහාට ගියාට පස්සේ ආපහු එන මේ තර්ඩ් වේව් එකේ ඉන්නේ. හැබැයි කිසි කෙනෙකුටවත් මතක නැහැ අපි මේක ඉස්සලා මේ වගේ දෙපාරක් අතපොච්චගෙන තියෙන බව. අපි තාමත් අර මේ අන්ධකාරයේ එලවන්නම් පස්සේ එළවමින් තවත් උත්සාහ කරනවා යටිතල පහසුකම් වැඩි කරන්න. තවත් උත්සාහ කරනවා නව තාක්ෂණي දියුණු කරන්න. තවත් උත්සාහ කරනවා මේ ජනසන්නිවේදනය වැඩි කරන්න වැඩි කළා කොහෙද යන්නේ? වැඩි කළා යන්නේ ඔන්න ඔය බට්ට දිගේ හාට ගියාට පස්සේ කොහොමඩක්වත් එන්නේ ආපහු වෙන එක තමයි. මොකද යනකොට හෝ එනකොට හෝ දෙකේදීම මේ සරුවචනාන්ත විස්තර කරපු එකට කවදාකවත් අභියෝගයක් නැහැ. අද කියනවා ලෝකේ ශීර 10ක් විතර ජනතාව ලෝකයේ තියෙන වස්තු වලින් 90ක් පරිභෝග කරනවා. පරිභෝග කරලා ලේ නරක කරගෙන, කැවුත්ත නරක කරගෙන ඒවට බෙහෙත් කරනවා. ඉතුරු 90ක් ජනතාව අර ඉතුරුලා තියෙන 110 උලා කාලා රැයට කන්න නැතුව බුදිය ගන්න ප්‍රදේශයේ 90ක් වැඩි කියලා. ඒ මොකද හේතුව වස්තු සමසේ බෙදිලා නැහැ. ඒ මොකද හේතුව කාම සංකල්ප. ලබන්න පටන් ගත්තට පස්සේ මේ මිනිස්යාට කවදාකවත් ඇතිවීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ එකම එකෙක්වත් තෘප්ති කරව මැරෙලා නැහැ කියලා කියනවා. අතිත්තෝ කාමදාසෝ ඌනෝ. ඌනව ඌනෝ කියලා කියන්නේ අඩුපාඩු සහිතව අතෘප්ති කරව කාමයට දාසව අපි මැරුණොත් ඊගාව උපදින්නේ කාම ලෝකේ තමයි. අපි කවදද ඇති කියන්නේ ඉගෙන ගන්න. නික්කම සංකල්පය කියලා කියන්නේ ඔය ඇති කියන්නේ ඉගෙන ගන්න දවස. ඉතින් ඒක අපිට කිසිම භෞතික විද්‍යා පාඩමක හෝ ආර්ථික විද්‍යා පාඩමක හෝ ඉතිහාස පාඩමක කිසිම තැනක නැහැ. අපිට තියෙන තව මදි එකම තමයි. ඉතින් ඒ නිසා අපි කොහොමද කියන්නේ අපි සම්මාදිට්ඨිය කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ තව මදි කියාගෙන දඟලන කාලේ නැත්තම් මේ සම්මා සංකල්පෙට මේ තරම්ම උඩගිඩි දීගෙන උනන්දු කරගෙන කෑ ගහන ලෝකෙක මේ සංකල්ප මතුවෙන උල්පතේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ කොහොමද? මොකද අපිට තාම තියෙනවා විශාල හීන ලෝක රාශියක් ළඟා වෙලා මැරෙන්න ඉස්සෙල්ලා ඉවර කරන්න. අපි දන්නවා අපි අම්මලා තාත්තලා මැරලා ගියා. ඌව සම්පූර්ණ කරගන්න නැතුව. අත්තල මුතලත් මැරලා ගියා. අපි හිතන උන්දලා දුරුරයි. අපි තරම් දක්ෂ නැහැ. අපි නම් වැඩේ මේ සැරේ කරනවා කියලා. කැසවට ගහගෙන දඟලනවා. දඟලුවාට මොකද අන්තිමට අර තාලෙටම හරක් මැරෙන්න වගේ මැරෙන්න වෙනවා. එක්කෙකුටවත් බෑ සතුටුලා මැරෙන්න. ඉතින් මේක මැරෙන්න ඉස්සෙල්ලා කල්පනා කරන එක හුනියමක් වෙන්නේ නැහැ. ඒක නරක දෙයක් නෙවෙයි. අපිට පුළුවන් ද ජීවිතේ අඩු ගන්න පැය භාගයක් වෙන් කරලා, පැයක් වෙන් කරලා, දවසක් දෙකක් වෙන් කරලා මේ ඇති කියන්න පුරුදු වෙන්න. ලද දෙයින් සතුට වෙනවා කියන්නේ. ඉතින් සර්වඥාන්සේ අපේ ලොකු සංසින්න කාලේ සඳහන් කරනවා මේ සර්වඥාන්සේගේ තියෙන වැඩ අපිට මේ පැවිද්දන්ට අපිට හදලා තියෙන පෙත දිහා බලනකොට ලොකු සාහනංශ කියනවා මේ මහාන විච්ඡාම අපි මේ කවුරුහට දෙන්න අම්බලා දෙන බතක් කාලේ ජීවත් වෙන්නේ හිඟා කාලන්නේ බුදුහාමුදුර අපිට දීලා තියෙන හිඟනකම පුදුමාකාර හිඟමනක් කියලා කියනවා මිනිස්සු දීලා වඳින හිඟමනක් අපට තියෙනවා වෙන හිඟන්නන්න දීලා ඵලයන් යන්න කියනවා මේකනේ අනේ තව ටිකක් ගන්න හෙටත් එන්න මේ තමයි කාම සංකල්පයයි නික්කම්ම සංකල්පයයි මනුස්සයාගේ හිතට දෙන හැටි. කාමභෝගී කෙනෙක් ඇවිල්ලාපත් වෙලා නික්කම්ම සංකල්පයට ගිය මනුස්සයෙකුට කියන අනේ බට්ටියක් බෙදා ගන්න ගන්න මේක කාලා කියලා වඳිනවා. ඉතින් ඒකට අපි සාක්ෂිකාර වෙලා ඉන්නවා. බින්ද පාට වයින් සංගේලා සාක්ෂිකාර වෙලා ඉන්නවා. අපිට අභියෝග කරලා කිය හැකි ඔය කොච්චර සුකෝභෝගී කුමාර ලීලාවෙන් හම්බ කරන මිනිහෙකුට වැඩිය අපි ජොලියේ ඉන්නවා. කවුරු හරි දම්බලා දෙන බතක් කාලා ජොලිය ඉන්නවා. මේකටත් වැඩිය ජොලි ගමෙන් ගමට ගිහිල්ලා හිඟා කනවා. ගෙයින් ගෙට ගිහිල්ලා හිඟා කනවා නම් කද්දාකත් බඩේ ජීන්නයක් එන්නේ. මම බුරුමින් ඉඳි ගිහිල්ලා තියෙනවා. ඒ වීදියේ පින්ඩපාතේ අන්තිම දුප්පත් අම්මලා. දෙපාන්තර දතකට මැදගෙන බත් ටිකක් අරගෙන සාමාන්‍ය මේ සෑහෙන්දෙන් එකයි. කියන්නේ ආමඳුරෝ පොලිම සමානට 100ක් හමාරක් වෙනවා. ඒක පොලිම් 7-8ක් යනවා. හැම කෙනාටම බත් ඇටේ ඇටේ හරි දානවා. ඒ මිනිස්සුયો ඒකට ඒක වතක් කරගෙන අහිඟාගෙන කරන සංඝයා උතුම් කියලා සලකලා මේ බුදුහාමුදුර අපිට දීපු සංකල්පයක් නේ. සලකලා උදේ පාන්දර ඉස්සෝදාන ආරාට බත්ති හොයාගෙන ආවිල්ලා පාරායින් ඉඳලා බෙදනකොට මේ අපි හිතන තරම් ওই මිච්ඡා සංකල්ප සංකා සම්මා සංකල්පයට යන්නේක අමාරු නෑ හරි ජොලි. අතහැලා දාලා ඉන්න ගියාම පුදුමාකාර සැපක් තියෙනවා. නමුත් මේ ඉන්නකොට හිතෙන්නේ gedara ගැන. ගෙදර ගියාම එතන මේ ගැන. ඒක මා පුදුම වුණියමක් තියෙනවා. අම්මයි ළඟ හිටියා පහුගිය දවස්වල වැඩ කරන්න ඇවිල්ලා හීවරගේ හීරළුවේ. ඊට එක දවසයි බින්දපාද ගියේ බත් බෙදපු අම්මගේ අත දැක්ක පස්සේ බැන්දා පහුවෙන්ද බැන්දා. හීරළුව සිවුරු ඇරියා. ඒකට හොඳ මේ තැයින වයසක වස්තුන හාමුදුර කෙනෙක්. දැන් ගෑණිත් එක්ක ඉන්න ගමන් හැමදාම රැට කල්පනා කරනවලු මගේ සිවුර හොදලා දෙන්න. ඉතින් මං කව උඹ සිවුරේ ඉන්නකම් ගෑණි ගැන කල්පනා කරා. දැන් ගෑණි තැන ඉන්නකම් සිවුර ගැන කල්පනා කර කර ඉන්නවා. මේක තමයි බය. මේක තමයි අපි ඇති කරගන්න දුක. නැත්නම් ඇත්තටම කියනවනම් ඒ අතහැර දැමීමෙන් ඇති වෙන සැපය මම ඉතාමත්ම නව ලෝකයේ තියෙන නිදර්ශනයක් විදිහට පෙන්වන්නේ මේ ස්කවුට්ස්ලා කැලේ ගිහලා කැම්ප් එකක් ගහගෙන කරන දෙලිය. ඒක සම්මතයි. ඕන කෙනෙක් දන්නවා තමන් ගෙදර ඉඳලා තියෙන පහසුකම් අතහැරලා දාලා කැලේට ගියා කවුරුන තුමා හිටෙව්වා සෙට් එකක් ගහගත්තා ලිග්ගල් තුනක් ගෙන්න ගත්තා දර ටිකක් එකතු කරගත්තා බත් ටිකක් උයගත්තා කෑවා ඒක බුදුහාමරගේ ක්‍රම බේන්පව සාමිතුමා මේ කොනක් අල්ලා ඔය පෙන්ලා දීලා තියෙනවා හිතන්න අතහැරලා දැම්මොත් කොච්චර සපක් වෙනවද කියලා මම මේ බණක් වශයෙන් මේ ප්‍රකාශ කරන්නේ මේක අපෙන් ජීවිතෙන් දුරස් වෙච්ච දෙයක් නෙමෙයි අපි ළඟ සම්මත ලෝකෙත් පවතින දෙයක් මේක අපි ඉස්සෙල්ලා පරිේශන මට්ටමින් කරනවා. පැයකට දෙකකට දවසකට හමාරකට සම්බල දෙන දෙයක් කාලා ඉඳලා. ඉතින් එතකොට හම්බෙන්නේ සැපේ Tamanට වැටහෙනවනම් මේක මම සැලසුම් කළ යුත්තක්. මේ කවුරුත් මට දෙන එකක් නෙවෙයි. මම මේ කාටවත් දෙන්න ඕන දෙයක් කියලා අන්න චීත හැකි යාගේ සම්මාදිට්ඨිය වැඩෙනවා. නමුත් මේ පරිශීණය කරනකොට අයියෝ මොකටද මේ දුක් විඳින්නේ? මේට වැඩිය නරකද gedet line දගෙන තමන්ට රුචි පරිදි රූප බලමින්, ශද්ධාමයෙන්, ගන්ධ රස බලමින්, පහස ලැබමින් ඉන්නවා කියලා කල්පනා වෙනවනම් සංකල්පයත් පරිදි දෘෂ්ටියත් පරිදි. හැබැයි එකක් කියන්න පුළුවන් කිසිම කෙනෙක්ගේ 100%ක් සම්මා සංකල්පෝ සම්මා දිට්ඨි නෑ. කිසිම කෙනෙක්ගේ 100%ක් මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප නෑ. ඒ නිසා අපිට හැදෙන්න උදක් තියෙනවා. ඊගාවෙක තමයි විහිංසා සංකල්පය. අපි අනුන්ට හිංසා කිරීම මේක ගැන කතා කරනකොට ඉන්දියාවේ හිටපු මිනිස්සෙක් කියනවා අපි කඩේකට ගිහිලා බඩුවක් ගන්නකොට ගෙවන ගානට වැඩිය බඩුව වටිනවා නම් ඒක හොරකමක් තමයි. ඒකනේ අපි පැන පැන ගිහිල්ලා බඩුගත්. ඒසොට තව කාට හරි හිංසාවක් සිද්ධ වෙනවා. දැනගත්තත් නොදැනගත්තත් හිංසාවක් සිද්ධ වෙනවා. ඒක නිසා ඒක ලෝකේ නම් දඩ ගහන වැරද්දක් නෙමෙයි. බඩු මිලදී ගැනීමේදී Taman ගෙවන මුලට වැඩි ඒ බඩුව Tamanට ලාභයි කියලා දන්නවනම් ඒක ගසකෑමක්. ඒක නිසා අපි තුළ අපේ තුළ මේ වෙළඳ ප්‍රචාර හරහා බහුජන ඒ බහුජාතික සමාගම් හරහා අපි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ මොකටද කියලා බැලුවොත් අපි පරිසරයට ද්වේෂ කරනවා. එහෙම නැත්නම් අහිංසක අනික් මැද පන්ති ජනතාවට ඉහළ පන්ති ජනතාව ද්වේෂ කරනවා මේ පාරිභෝගිකත්වය හරහා. ඉතින් ඒක යම් කිසි කෙනෙකුට තේරෙන්නේ සාමාන්‍ය කියන අවුරුදු 40 50 වෙනකම් කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ කියලා. එතකම්ම තියෙන මේවා වැඩි කරගැනීමේ ආශාව මොකද පහු වෙනකොට පහු වෙනකොට තේරෙන පටන් අර ගන්නවා ඒත් ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා බණ භාවනා කටයුතු කරන කෙනෙකුට විතරක් තේරෙනවා මේ තමන්ගේ ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරනවා නම් ඒක පරිසර හිතවාදී මානව හිතවාදී ඒක තමන්ටත් හොඳ වෙන දෙයක්. නමුත් අද ලෝකේ වැළුවොත් ලෝකේ දියුණු දියුණු හැම රටකින්ම අනිවාර්යයෙන්ම 40ක් 40කටත් වැඩි සමාහට වෙන් කරන යුද්ධ ඇති කිරීම සඳහා. ඒක අද 2012 විතර ප්‍රසිද්ධ කාලයක් මුළු මානව ඉතිහාසෙම තිබුණේ නැහැ. ඒක හොඳටම ප්‍රසිද්ධිය අද ප්‍රසිද්ධ වේදිකාවේ යුද ඇති කිරීම සඳහා මනුස්සයන්ට දුක් ඇති කිරීම සඳහා ලෝකයේ ඉන්න විද්‍යාඥයන්ගෙන් 90කට වැඩිය යොදවලා තියෙන්නේ මානවය නැති කිරීමේ මාරාන්තික අවියක් සොයන්නයි. පෞඩි දාසවල නියුට්‍රෝන බෝම්බ එක හොයාගත්තා. ඊට පස්සේ ඔය ක්‍රූස් මිසයිල්ස් හොයාගත්තා. ඒවෙන් කරන්න දන්නේ සියල්ලම මානවයා මනුස්ස පොළවේ නැතිකරන්න ආයුධයක් හොයන්න. ඉතින් උන්ට විද්‍යාඥයෝ කියලා අපි කියනවා. උන්ට කියන්න ඕනේ යමපල්ලෝ කියලා. හැබැයි ඒ මොෝගේ වහලා දන්නෙත් නෑ මේ කාමයේ හම්බ කරන්නේ කාටද කාගේ න්‍යායපත්‍යද වැඩ කරන්නේ කියලා. ඒ මිනිස්සු දන්නේ පරිපත විතරයි. මන්ට මෙච්චරක් වැඩ කරුවොත් මේ මේ දේවල් හම්බ වෙනවා. Nobel Prize කියනවා, Magsaysay කියනවා මොනවටද ගෙනියන්නේ. එක එකටවත් තේරෙන්නේ නැහැ මොකක්ද ගියද කාගෙන යන්නේ කියලා. පැහැදිලි මිත්‍යා සංකල්පය. පැහැදිලි මිත්‍යා දෘෂ්ටිය. ඉතින් මුළු උගත් සම්මත සභා සම්මත මුළු උගතුන් සියල්ලම හැරිලා තියෙන මොකක්ද හරි කියලා බැලුවොත් මේ ව්‍යාපාදේ හරහා යන්නේ. මොකද ව්‍යාපාදයේ ප්‍රඥාවයි තාමත්ම කිට්ටුවන්ත නැහැ වෙන්නේ. ද්වේෂාරා විතරයි අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ නව නිර්මාණවලට. ද්වේෂ නැති වෙච්ච එකක් අපි ලද්දයක් කාලා පැත්තකට වෙනවා. ඒ නිසා අද තියෙන අධ්‍යාපන ක්‍රමය අද තියෙන පාරිභෝගිකත්වය කොහොම හරි මිනිස්සුන් අතර ගැටුමක් ඇති කරලා ඒ ගැටුමෙන් තරංගය දිනන්න හදලා ඒ දිනන මිනිස්සයා සාධාරණව අසාධාරණව ඒකට තෑගි දීලා යන්නක් ඇති කරලා දෙනවා. එක්කෙනෙකුට කොහොමඩක්වත් ඒ ඒ ඒ වේගයෙන් අනිත් පැත්තට යන්න බෑ. ඒ තරමටම විශාල දැලක් එල්ලලා තියෙන නිසා ලෝකයේ අද පවතින යුද්ධවලට ප්‍රධානම හේතුව අවුරුදු 20කට විතර කලින් කල්පනා කරපු හදපු කූට ව්‍යාපාර. හැමදාම යුද්ධ පවතිනවා. පවතින පවතින ආයුධ කර්මාන්තයට විශාල ආධාර ලැබෙනවා. ඉතින් මේ බාහිරේ අපි දකින්න මේ චිත්‍රයේ විශාල සමාධි දකින්න චිත්‍රය අනිවාර්යයෙන්ම අපේ හිත තුළ ක්‍රියාත්මක හැම කෙනෙක්ගේම සංකල්ප තුළ ක්‍රියාත්මක වෙන එක වෙනකොටම දැක ගන්න පුළුවන් නම් ඒක පේන්නේ අපේ හිතේ තියෙන තුච්ඡ ගතියක් විදිහට, පාහර ගතියක් විදිහට, නොකෑමනා ගතියක් විදිහට. නමුත් ඒක දකින්නකම් ඒක අස්පනා පිට ලේ පිට දකින්නකම් අපිට කවදාකවත් එකකින් අයින් වෙන්න බෑ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට මො ව්‍යාපාදේශා විහිංසාව හොඳ ලස්සනට මතුවලා එනවා. මතුවලා ඉන්නේ නුරුස්නා ගතිය හරහා, එපා වීම හරහා, කම්මැලිකම හරහා. මොකද මොනවා හරි දෙයකින් හිත කලහප්පගෙන තියාගෙන ඉන්නව කිසි ප්‍රශ්නයක් නැහැ. මධ්‍යස්ථ අරමුණට හිත දාපු ගමන් කුදුමාකාර නුරුස්නා ගතිය. ඒසා කියලා කියනවා මේ සතිය යම් කිසි කෙනෙකුට පිටින්න පටන් ගත්තා. නැත්නම් සතිය හිටින්න පටන් අරගත්තා. සත්‍යමත් වෙන්න පටන් අරගත්තොත් ඒ මනසගා ප්‍රධාන ලක්ෂණ හතරක් පහළ වෙනවා. එකක් නුරුස්නා ගතිය, දෙක තමන්ගේ වැරදි දකින්න ගතිය, තුන අනුන්ගේ වැරදි දකින්න ගතිය, හතර සියල්ල අකුරට විය යුතුයි කියලා දැඩි මතධාරී වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයාට උයාගත්ත බත කන්න නැහැ, එලාගත්ත පැදුරේ බුදියන්න නැහැ. සතිය පිහිටෝපු ගමන් ඕනම කෙනෙකුට මේ ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරියට දැනගෙන මේ සරුවචන් වහන්සේ මේ මේවා දැනගෙනයි කරලා තියෙන කියලා අපි අපි හම්බෙච්චාම අපි සාකච්ඡා කරලා කියනවා. භාවනා නොකරපු කෙනාට වැඩිය භාවනා කරන අදහසෙන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න සැපක් නැහැ. දාම්පෙතක වාඩි වුණා නම් බෙල්ල දාන්න වාඩි වුණා නම් අවුරුද්දට පැය ගණන් ඉඳි. චෙස් සෙල්ලම් කරાવી ටෙලිෆෝන් එකෙන් චෙස් අදිනවා පැය 6 ඉඳගෙන. කිසි ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්නේ දැක්ක විනාඩි 5 ඉන්නකොට කඩිගාය. නුරුස්නා ගතිය. ඉතින් අපි හිතනවා මේක මගේ දෝෂේ කියලා. මේ මේ භාවනා කරනකොට එන දේ මේ මේක දෝෂ මේකට බැරිද පැන්ඩෝල් එකක් බීලා භාවනා කරන්න බැරිද නැත්නම් වෝල්ටාරන් ටිකක් ගාලා එහෙම නැත්නම් වෙන නැද්ද යාකන්ෂන් කරපු තනක් මේ සද්ද මොකක්වත් නැති කීකියා කීකියා හොයන්න යනවා මේ නුරුස්නා ගතිය මතුවෙනකොට ඒක ලද්ද උපංගේ දෙයක් බව දන්නේ නැතුව. ඒ වගේම තමන්ගේ වැරදි දකින්න ගතිය කොච්චරද කියනවනම් භාවනා ලෝකෙට පෙළඹෙන 90ක් අතහැර දාලා යනවා. අනේ මට බය භාවනා කරන්න මයිලන් කෙලෙස් වැඩි මම පව්කාරයි. ඒ නැත ඒ ගුරුවරයා හරි නැහැ. ඒ ඒ ඒ ඒ භාවනාව කමට හරි නැහැ. ඒ ස්ථානේ හරි නැහැ කියලා අනිවාර්යයෙන්ම යනවා ඉතින් මේවට සමහර භාවනා මධ්‍යස්ථාන බයයි. ඒගොල්ලෝ හිතනවා මේ ඇත්තට මේ ආපු මිනිස්සයාට අපිට අවශ්‍ය සේවය කරගන්න බැරි වුණා කියලා. නමුත් හුද්දට මතක තියාගන්න සතිය පිහිටවන්න පටන් ගත්ත ගමන් අනිවාර්යයෙන්ම මේක නිකන් අලුත් වෙලා පේන පටන් අර ගන්නවා නිකන් තුවාලේ සුද්ධ කරලා තියෙන වෙලාව වගේ. වනමුකේ පෑදපු වෙලාව වගේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විහිංසාව සහ ව්‍යාපාදය මතුවෙනකොට Taman තුලින් අපිට ලෝකයේ තියෙන යුද්ධ දිහා බලලා හිතා ගන්න පුළුවන් මේ ඇතුලේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා භාවනා කරන යෝගාවචරය දැනගෙන යනවනම් එයාට භාවනාදී හම්බෙන හැම අත්දැකීමකදීම මේ සංකල්ප වලින් Taman මෙහෙවන හැටි Taman ඉහිමේ ගෙනියන හැටි හොඳට දැනගන්න පුළුවන්. ඒ නිසා සතිය ගැන කියනකොට සතිචෛසික ගැන විස්තර කරනකොට කියනවා සතිචෛසිකයේ එක ලක්ෂණයක් තමයි පූර්ව සංකල්පනා වලින් තොරව යමක් දිහා බැලීමටයි සතිය කියන්නේ. මේක හොඳයි, මේක නරකයි, මේක වැරදි, මේක හරි කියන්නේ නැතුව එන දේ එන හැටියට බැලීම සතිය ගුණයක්. ඉතින් අපි තියෙන දේ තියෙන හැටියට බලලා නිගමන නැතුව එහෙම නැත්නම් අර්ථකථන නොදී ඒක එහෙමම බලහන් ඉන්න පුළුවන් ගතිය සරුවචනාංශය ඉතාමත්ම උසස්ම මානවයෙකුට පමණක් කළා. ඒ කිරීම තිරිසනෙකුට බැරි, කිසිම යකෙකුට බැරි, කිසිම දෙවියෙකුට බැරි, කිසිම බ්‍රහ්මයෙකුට බැරි විශාලම ලක්ෂණය තමයි යමක් තියා බල ප්‍රතික්‍රියා නොකර ඒක දිහා බලා සිටීම. පූර්ව නිගමනයකින් තොරව සිද්ධිය මුලමඳාග දිහා බලා සිටීම. මේකට තමන් ගාව ගන්න නැතුව තමන් පිටේ ඉඳලා බලන කෙනෙක් වගේ බලන්න පුළුවන් ගතිය ඒක තමයි අපි මේ භාවනා ජීවිතේටපත් වෙනකොට පළවෙනි දේ වශයෙන් දකින්නේ. ඒක මම නිල්ලඹ ඉන්න කාලේ ඒ කෙනෙක් ඇවිල්ලා කිව්වේ ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ දිහා බලන් ඉන්නවා. ගඟේ ගැල්මට කිසිම බාධාවක් කරන්නේ නැතුව ඇඟිල්ල ගහන්න ගියොත් Tamange ඇඟිල්ල තෙමෙනවා. ගඟ කැළඹෙනවා. කකුල දැම්මොත් කකුල තෙමෙනවා. ගඟ කැළඹෙනවා. අපිට පුළුවන් මේ හිතේ යන ගඟක් අලන්නා වගේ මේ හිතට එන හිතවිලි දිහා මගේ නෙවෙයි කියලා වගේ බලන්න. හුස්ම ඇවිල්ලා යනවා. මගේ නෙවෙයි වාගේ බලන්න. වේදනාව දැනෙනවා. ඒක හැකිතාක් දුරට අංග සම්පූර්ණ කරන්න බෑ. මගේ නෙවෙයි වගේ බලන්න. ඒ ශබ්ද ඇහෙනවා. ශබ්ද වලින් තරහ යනවා. සමහරට මනාප වෙනවා. ඒව ඔක්කොම මම නෙවෙයි කියන බැහැඟීමෙන් බැලුවොත් සාමාන්‍ය ලෝකයට පේන්නේ නෝන්ජලේපා. සාමාන්‍ය ලෝකයට පේන්නේ අපි මොනක් තර්ක මනස අපිට හිතන්නේ අයියෝ ඕකද භාවනාව. ඕකෙන් කොහෙද තැනකට යොමු කරන්නේ කියලා. නිසා මේ සංකල්ප ගැන කතා කරනකොට හිතේ තියෙන ඇබ්බැහියට එන ජම්මාන්තරගත වෙන කර්මානුරූප වෙන මේ සංකල්ප සංකල්ප වශයෙන් දැනගෙන ඇතිදේ ඇති හැටියට බලන්න පුළුවන් ගතිය හොඳට මතක තියාගන්න පරිණාමයේදී මේක මිනිස්සෙකුට පමණක්ම හම්බ වෙච්ච සුවිශේෂී තත්ත්වයක්. මේන් ඉක්මලා සංකල්පගත වෙච්ච ගමන් අපි තිරිසන් වෙනවා. අපි යක්ෂ වෙනවා. අපි പ്രേත වෙනවා, දෙවි වෙනවා, බ්‍රහ්ම වෙනවා. අපිට මිනිස්සෙක් වෙන්න පුළුවන් වෙන යමක් තියා බලලා ඒ සිද්ධියට සිද්ධිය දිහා සම්පූර්ණ අවතිය. සිද්ධිය දිහා සම්පූර්ණ සජීවීව කිසිම ප්‍රතික්‍රියාවක් නොකර කිසිම විදිහට මේක මම මාගේ කියන්නේතෝ බලහින්න පුළුවන් ගතිය. ඒක බුදුරජාන් වහන්සේ භාවනා දුගන්නන ඉතාමත්ම උදාසීන අරමුණක් ඉදිරිපත් කරගෙන ඒ අරමුණ දිහා බලන්නේ. අපි මේ සතිය කියන මාතෘකාවත් මේ කියන සංකල්පයත් අපි ආධුනික යෝගාවචරයෙකුට උපදේශයක් වෙන විදිහට බැලුවොත් හොඳට ගිහිල්ලා සක්මන් කරලා අතපය හොදන වාඩි වෙන්නේ කියලා. හොඳම පහසු තැනක පහසුම ඉරියව්වක වාඩි වෙලා ඇස් දෙක වහගෙන මේ කය හොඳට හරිවස හරි පරිගත ගන්න කියලා කියනවා වැඩි වේලාවක් ඉන්න පුළුවන් ස්ථාවර ඉරියව්. ඒක එළියල මේ වෙන දෙයට වෙන්න ඇති. මේක මොකද වෙන්නේ? මේක ඇතුලේ මොකාද ඉන්නේ? මේකේ කාගේ න්‍යායපත්‍යද වැඩ කරන්නේ කිසිම ඇඟිලි ගැහිමකින් තොරව මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් විප්ලවීය පැත්තෙන් මෙතෙක්ට පිටපැත්තට දුවපු හිත දැන් ඇතුළට එන එකයි වෙන්නේ. ඔක්කොටම එහෙම වෙන්නේ නැහැ. හිතවිලි එනවයි කියලා කියන්නේ හිත පිට යනවා කියන එක තමයි. සද්ද දිග යනවා කියන්නේ හිත පිට යෑම තමයි. වේදනාව ඇවිල්ලා කලබල වෙනවා කියන්නේ හිත පිට යෑමක් තමයි. නමුත් Tamanට දැනගන්න පුළුවන් වරින් වර වරින් වර ඒ පිට දුවන හිත මේ ඇතුලේ දැන් අභ්‍යන්තර කියලා බුදුරජාණන් ශ්‍රීමක වචනයක් පාවිච්චි කරනවා මේ මම කියලා මං හිතින් හිතාගත්ත සංකල්පය ඇතුලට යනවා. ඇතුලට ගියාට පස්සේ තමන් හුදු නිරීක්ෂකෙක් පමණයි විධායකෙක් නෙවෙයි නේවාසිකෙක් නෙවෙයි ආණ්ඩු බල ශක්තිය ඇති කෙනෙක් නෙවෙයි තමන් සම්පූර්ණ නිරීක්ෂකෙක් දාට පාටපත් වෙනවා. මෙන්න මේ චිත්තක්ෂණේ පමණයි කියන මනුෂ්‍ය ජීවිතය. අනික හැම වෙලාවකම මනුෂ්‍යයිනේ හීනෙක. එයා ඉන්නේ එක්ක අනාගතේ එක්ක අතීතේ එහෙම නැත්නම් අනික් කෙනෙක් ගැන බලවලා එහෙම නැත්නම් වෙන තැනක. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අතීතය පළච්ච දෙයක් කුණු වෙච්ච කුණක්. අනාගතේ තාම පත් වෙච්ච නැති එකක් ওই දෙකම අතාත්‍චික දෙයක් වර්තමාන මොහොත පමණයි තාත්‍චිකත්වයේ තියෙන්නේ. ඒ වගේම Taman අනුන් ගැන කල්පනා කරාට මොන જાති කිරුවත් ඒක සංකල්පයක් විතරයි අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි. මගේ අම්මා කිව්වට මගේ තාත්තා කිව්වට මගේ ප්‍රේමවන්තයා කිව්වට මොනවා කිව්වත් ඒක කවදාකවත් අත්දකින්න බෑ. හැබැයි මම කියන එක මේ මොහොතේදී අත්දකින්න පුළුවන්. ඒ වගේම මෙතන ඉඳගෙන අපි ඇමරිකාව ගැන හිතුවත්, අපාය ගැන හිතුවත්, දිවි ලෝක ගැන හිතුවත් හුදු සංකල්ප පමණයි. මොකද මේ මොහොත අත්දකින්න පුළුවන්. මෙන්න මේ අත්දැකිය හැකි මම දැන් මෙතෙන්ට යනකොට අපි සංකල්ප වලින් චිත්තක්ෂණයකට සමුගන්නවා. ඒක ඒ තරම්ම අපිට වෙහෙස කරයි කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ සංකල්පත් එක්ක ගත කරපු ජීවිතයේ සංකල්ප නැති වුණාටත් පාළු ගතියක් එනවා. අපිට තනි ගතියක් එනවා. අපිට කම්මැලි ගතියක් එනවා. අපි අසරණ වුණා වගේ පේනවා. අපි රැහෙන් කොන් වුණා වගේ පේනවා. භයානක ගතියක් තියෙනවා. ඉතින් මේක යම් කිසි කෙනෙක් මේ බව දැනගෙනම ගිහිල්ලා හොඳටම කයට පහසුකම් දීලා ඇත්තක වහනකදී බලාගෙන ඉඳලා ඒ පාලුකම එනකොට, කම්මැලිකම එනකොට, නීරසකම එනකොට මේ හිතේ සංකල්ප අවස්ථාව ගන්න හැටි, ගොඩ පෙරක දෝරුකම් කිය දෙන හැටි, ඔපිනියන් දෙන හැටි, අර කරපම් මේක කරපම් කියලා කියන හැටි දිහා හොඳට බලන්න හිටියොත් මේ මනසට තියෙන මෙහෙම ප්‍රයත්නයක් නොකර අපි ගත කරනකොට අපි කාගේ න්‍යායපත්‍යයටද වැඩ කරන්නේ කියලා. එහෙම හිත මේ නාඩගමට යන්න ඇරලා මේක දිහා නිකන් නොපෙළෙන කෙනෙක් වගේ අන්ධෙක් වගේ බලාගෙන වගේ බලාන හිටියොත් මේක පේනවා මොනම න්‍යායපත්‍යයක්වත් මේක නෑ. ඒක 100 200ක් ඔප්පු වෙනවා අනාත්ම භාවය හොඳටම පේනවා. මේක නිවාසිකයක් නෑ මේක විධායකයක් නෑ මේක ආත්මයක් නෑ මේක ජීවාත්මයක් නෑ මොකද්දෝ සිද්ධි වැඩක් යනවා. හැබැයි නිරීක්ෂණ හැකියාව තියෙනවා. අන්නේ නිරීක්ෂණ හැකියාව තමයි විපස්සකයාගේ තියෙන ඩෙන්ටිටි කාඩ් එක. විපස්සකය දිනු කරන්න පුළුවන් තරම් මේ දෙයට යන්නදලා බලන්න. ඒක එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම්. ඒක වාඩි වෙලා Taman ඒ මම දැන් මෙතන කියන එක එක චිත්තක්ෂණයක් හිටියොත් ඒ චිත්තක්ෂණේ මිච්ඡා සංකප්ප නැහැ. 100%ක්ම නැහැ. ඒ චිත්තක්ෂණ මිත්‍යා දෘෂ්ටිත් නැහැ. ඒ නිසා මේ මනුෂ්‍යර කියන්න පුළුවන් manussකම තුල නිවන් දැකීමේ හැකියාව තියෙන බීජය දැනගන්නේ ඒකෙන් තමයි. මේ වාඩි වුණාට පස්සේ දහසකුත් කරතර මැද, දහසකුත් වෙහෙස මැද මම දැන් මෙතන කියන තැන යන්තම් ඩ්‍රොයින් පින් එකක් ගහගත්තා වගේ ඇල්පිනෙත්ක් ගහගත්තා වගේ එක චිත්තක්ෂණයක් අල්ලා ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාචරය ඒ චිත්තක්ෂණයට සතිය කියලා කියනවා අප්‍රමාදී කියලා කියනවා හැබැයි මෙතන මූල ධර්මානුකූල නැත්නම් චිත්ත ධර්ම අනුව කියන බුණා එක චිත්තක්ෂණයක් අත්දැක්කට යාට ඒක අද්විති බුද්ධි විඳින්න බෑ බුද්ධි විඳින්න නම් චිත්තක්ෂණ 3 4ක්වත් යන්න ඕන කියලා මේ චිත්තක්ෂණය එළඹිලා හිටියයි කියලා ඒ චිත්තක්ෂණයට අවබෝධ කරන්න බෑ ඊගා චිත්තක්ෂණයට තමයි අවබෝධ කරන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සතිය පිහිටවනකොට සතිය තහවුරු වෙන්න ඒ චිත්ත වීදියේ චිත්තක්ෂණ 3-4ක් එක දිගට යනකොට තියෙනවා කවදාකවත් නැති විදිහට හිත gedර ඇවිල්ලා. හිත නන්නත්තර වෙලා නැහැ. මෙන්න මේක පුහුණු කළොත් දවසකට එක චිත්තක්ෂණයක් ගත්තට ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ අපි පැයක් වාඩි වෙලා ඉන්නකොට අපි එක චිත්තක්ෂණයක හොඳටම දන්නවා මේ අපි මේ ඉන්නවා කියන එක ආස්වාසින් අඳුරගත්තා කියලා ආස්වාසයක් වෙනවා. ඒකෝර දන්නවා 100%ක් මුළු හදින්ම මම ආස්වාසය අත්දකිනවා. ඊට ඉස්සලා චිත්තක්ෂණේ සාද්ද වලින් වේදනා වලින් හිතවිලි වලින් පශ්චාත්තාප වෙලා කුණු වෙලා අච්චාරු වෙලා ලුණු දෙයි දාලා තිබුණ හිතක් කියමුකෝ මේ චිත්තක්ෂණය දන්නවා මේ ආස්වාසිය කියලා. ආන්නේ ඒක දන්න චිත්තක්ෂණේ මුළු සංසාරෙම අපි ගినాපු කෙලෙස් පටලයි. මේවට කියන මෝහ පටල 100%ක්ම කැපිලා. ඒක මුළු ජීවිතේටම අපි උපේපු වචිනාම මැනික බවටපත් වෙනවා. අපේ සිංහල බුද්ධ ආගම කියනවා ලොකුම ලොකු පිංකම් බවටපත් වෙනවා. මුළු ජීවිතේම කරපු සියලු පිංකම් වලට වැඩිය භාවනාමේ චිත්තක්ෂණයක අපි ඒ බව දැනගෙන තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කළ යුතුයි මම කියන්නේ ප්‍රාර්ථනා කියන හොඳ දෙයක් කියලා. නමුත් කළ යුතු අනි ඊගාව හුස්මත් ඊගාව ප්‍රාශ්වාසයත් ඊයේ කරදර මැද්දේ මට බලා ගන්න පුළුවන් නේද? මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් බලන ඉන්නවනම් යහත චිත්තක්ෂණ කීයක් ඒ පැය ඇතුළත මම ගොඩ දාගත්තද අර අර සංසාරේ කුණු කන්දලට අහුවෙන්නේ නැතුව කියන එක කරන කරන පැයෙන් පැයට පැයෙන් පැයට වැඩි වෙන්න තියෙන ඉඩ වැඩි ප්‍රයත්න නොකරන කෙනාට වැඩි වෙනවා. ඒ විදිහට උපයන මේ චිත්තක්ෂණයේ තියෙන වටිනාකම කවදාකවත් මේ භාවනා කරන එකට තේරෙන්නේ නැහැ නෑ නෑ නෑම. මේක අනිවාර්යයෙන්ම කායෙන් හරි අහලා දරගන්න ඕනේ. එහෙම කියන්නේ ඇයි? ඒ විදිහට එක චිත්තක්ෂණයකෝ Tamange හිත ඒ කෙලස් ප්‍රවාහය බෙන් කරලා තියාගෙන හිටියනම් නික්ලේශී අවස්ථාවක් කියලා ඒක දන්නවනම් ඒ යෝගාවචරයට නැවත නැවතත් නැවත නැවතත් ඒක කිරීමෙන් ඒ චිත්ත වීදියක් ඒක චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට පාත්තගෙන යන්න පුළුවන් බවට ඇති වෙන විශ්වාසය කිසිම එදිනදා ජීවිතේ ඉන්න මිනිසියෙකුට පරිේශණය නොකරපු කෙනෙකුට හිත නොදෙන කෙනෙකුට හීනකින්වත් හිතන්න බෑ. නිසා ඉස්සල්ලා මේක හඳුන්ලා දීලා ඒ චිත්තක්ෂණය පොඩ්ඩක් පැතිරීම පිළිබඳව පිට කෙනෙක්ගෙන් අහන්නයි කියලා කියනවා. ඒ වගේම ඒ වෙන් කරගත්තේ එක චිත්තක්ෂණය තුල සියලු කෙලෙසයන්ගෙන් දුරු වීම කියනවා. මේකයි මගේ මුළු ජීවිතේ මම උපයපු වටිනාම දේ කියන එක බුදු කෙනෙක් කියලා දුන්නොත් ඩොක්කක් යනවා වගේ තේරෙනවා. වෙන ඕනම කෙනෙකුට කිව්වොත් අයියෝ ජීවිතේ නාස්ති කරගත්ත අපරාධ ඔය වෙලාවේ පිච්චරයක් බැලුවා නම් හොඳයිනේ. සීබීඩියක් බිව්වා නම් හොඳයිනේ. චුංගි මැකක් කෑවා නම් හොඳයි කියලා කියනවා. ඉතින් එහෙම කියන පිරිසද වැඩි නැත්නම් අනේක මුළු සංසාරෙටම එක චිත්තක්ෂණයක්ම ගොඩගනී කියන මෙහෙම පඬිතුයෝද ලෝකේ ඉන්නේ කියලා බැලුවොත් අපි අනාතයි අපි අසරණයි. අපි ඔපිනියන් ගන්න යන්නේ අපිට වැඩිය පිස්සු හොඳ පිස්සු තියෙන කට්ටිය. පිස්සු ඩබල් තියෙන කට්ටිය. ඒ මිනිස්සු පිස්සු ඇද්දලන. ඉතින් එහෙව් ලෝකේ ඉඳදී මේ බුදුහාමුදුරෝ මේ කියපු වචනේ අවුරුදු 2600 පැවතුණා කියන එක හිතන්න මොන තරම් මොන තරම් අපහසු දුෂ්කරතා මැදද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එච්චර ලස්සනට ගෙනාවු දේ අපිත් මේක සමාදන් වුණොත් අනේ අපි කල යුත්තේ මොන දේ කරලා හරි කමන්න දවසකට මේවැනි චිත්තක්ෂණ එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් මිස කටයුතු කරන්න ඕනේ කියලා. ඒ සඳහා ක්‍රම සහ විදි හොයනද ඒ පුද්ගලයාට කල්පනා වෙන දවස එනකොට මේ මනුස්සයා ඉන්න හුඟක් ලොකු අරසාවක. ඊට තියෙනවා මේක නම් එච්චර අමාරු නෑ කියලා. දවසකට මේ වගේ චිත්තක්ෂණයක් දැක්කින්නවා කියන කමාරු නෑ කියලා. හැබැයි ඒ ක්‍රමසාවෙදි කෙනෙකුට ගන්නන්න බෑ. එයාට අනිත් කෙනෙකුට අගේ ආඩම්බරය කියලා කියනවා. මේක බොහොම වටින දෙයක්. මිනිසෙකුට පමනක් කළ යුතු දෙයක්. මො මෙතෙක් සංසාරේ අනිවාර්යයෙන්ම නොකරපු දෙයක්. අනිවාර්යයෙන්ම අද පටන් ගත්ත දෙයක්. මේක බොහොම විප්ලවීය. මෙන්න මේක කරපන් කියලා. දුන්නොත් අපි ඒකට කියලා දෙනවනම් මේකට විවේකී කියනවා. විසාමයේ කියලා කියනවා. මේකට හුදකලා වෙනවා කියලා කියනවා. ඒ නිසා උඹ ලෝකෙට තියෙන යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරපන්. කරන්න තියෙන යුතුයකම ඒකල උඹ විනාඩි 5ක් පැත්තකට වෙලා මෙන්න මේක පොඩ්ඩක් බලපන් කියලා ගැලුවොත් ඒ මනසට දවසින් දවස දවසින් දවස ඒ සඳහා ක්‍රමසහ විදි හොඳ යහ කල්පනා සංකල්පනා අනිවාර්යයෙන්ම පහළ වෙනවා ඒකෙන් බලන්න පුළුවන් ඒ මනුස්සයා පින් කරපු එකෙක්ද නැද්ද එයා පෙර පින් කරපු කෙනෙක් නම් එයාට එවැනි මිත්‍රයෝ දකින්න හම්බ වෙනවා මෙවැනි චිත්තක්ෂණ දෙක තුන කරගැනීමේ ක්‍රමසහ විදි ලේසියෙන් තේරෙන්න පටන් ගන්නවා තේරෙන පටන් අර ගන්න පටන් ගන්න ඒක Taman තුලින් අගේ වෙන්න පටන් අර ගන්නකොට ඒක නිකම්ම නිකන් විනෝදාංශයක් විතරයි. ඒකට කවදාකවත් සල්ලි වේදම් කරන්න ඕනේ නැහැ කොහෙවත් යන්න ඕන කමක් නැහැ. අහවල දේ අඩුයි කියන්න බෑ manussත්වයේ තුල මේ සියලු පරිශනාකාරීම තියෙනවා. නමුත් මේ තාකල් සංසාර අපි කවදාකවත් මේ පැත්තේ දොරක් කරලත් නැහැ මේ පරිශනේ කරලත් නැහැ. ඉතින් ඒකයි හැබෑ වෙනස කියලා කියන්නේ කවදා හෝ මේ බීජය පැල කරගත්තොත් ඒකට මම කියන්නේ සෝවන්ුණයි කියලා. ධ්‍යාන කියන්නත් බෑ. විපස්සනා ඥාන කියන්නත් බෑ. හැබැයි මනුස්සයා දැනගන්නවා මිනිසෙක් වශයෙන් මම කවදාකවත් අත්විඳපු නැති මම දැන් මෙතන කියන තැනට ආවයි කියලා. ඒ මනුස්සයාට හම්බෙන විශේෂම මම කියනවා විශේෂම ලාභය තමයි තවත් මේ පිරිසේ කවුරු හරි මිනිහෙක් මම දැන් මෙතන දැනට යන්න උත්සාහ කරනවා නම් ටක් ගාලා හරකට ආකර්ෂණය වෙනවා. ඒක තමයි හම්බෙන ප්‍රධානම ලාභේ ඕනෙම සබේක ඕනෙම තලයකට ගියාට පස්සේ ඒ සතිය පිහිටවන කෙනෙක් ඒ සබේ ඉන්නවද කියන එක සතිය පිහිටවපු කෙනාට විතරයි කෙනෙක් වෙන්නේ. ඒක නිකන් අර ඒක සමානතර තියෙන කුරුල්ල එකට ඉන්නවා වගේ අද ලෝකේ මේ වෙනකොට මේ නව තාක්ෂණය හරහා ලෝකේ ඉන්න සතිය පිහිටවන හැම දෙනාම කෙනෙක් වෙලා ඉවරයි. કોઈ රටේ ජීවත් වුණත් ඒගොල්ල අතර පුදුමාකාර ඒක නිකන් බ්‍රහ්ම මණ්ඩලයක් වගේ. දේව මණ්ඩලයක් වගේ ඇමරිකාවේ තියෙන බෞද්ධ සමිතිය වලට බෞද්ධ සමාගම් කියන්නේ සති සමාගම් කියලා කියන්නේ. mindfulness societies කියලා කියන්නේ. ඒ mindfulness societies වල කරන්නේ ඔක්කොමලා කාර්ය බහුල කට්ටිය. එක දවසක එකතු වෙලා මේ බීජ තැම්පත් කරගන්න. අපිට කරන්න තියෙන අපි දවසේ පහසු වෙලාවක් ගන්න හොඳ පහසු තැනක තමන්ගේම ගෙදර වැරන්ඩායක හරි ගන්න කාර් එකේ හරි ගන්න ඉඳගෙන ගාඩන් එකේ හරි ගන්න එයා මම දැන් මෙතන නඩත්තු කරනවා ඒ සමිතියේ ඉන්න හැම කෙනාම ඒ වෙනකොට ওই තම්බිලා හැන්දවට පහේ ඉඳලා 6 වෙනකන් ওই ආංගිරි ගන්න ආන්නේ වගේ එක එකන එක එක තැන් ඉඳන් තම තමන්ගේ සතිය පවත්වනවා. සතිය පවත්වලා ඉවරලා මේ මිනිස්සු කරන්නේ ටෙස්ට් කරන්නේ කාගරි අම්මා හරි තාත්තා හරි අසනීප වුණාට පස්සේ ඔක්කොටම ඊමේල් එකක් කරනවා අහවල් දවසේ සතිය පවත්වලා අම්මා අපේ අම්මට මෛත්‍රී කරන්න. ඒ අර සුවසේවාව අවිහිංසා හිතවිල්ල අව්‍යාපාද හිතවිල්ල අර ලෙඩාට යොමු කරවන්නේ කියලා. ඉතින් ඒ ඔක්කොමලා කරලා බලනවා ඒ සාමූහික ප්‍රයත්නය තුලින් අර මනුස්සයට සුවයක් එනවා. සුවයක් එනවනම් අපේ සීතු ක්‍රමයක් තියෙන ගම්වල වර්ණ සීතු දානවා කියලා කතාව. ඔක්කොමලා එකතු වෙලා එයාට වාරි ආපු දවසේ සල්ලි දෙන අන්න වගේ සීතු දානවා. දාන්න දාන්න දාන්න දාන්න ඉමුසිටිනවා මොනම ගවර්න්මන්ට් එකටවත් මොනම මිත්‍යා දෘෂ්ටිකටවත් කඩන්න බැරි ශක්තියක් ඇති කරනවා. ඉතින් හිතන්නේ මේ වගේ අපිට සතිය පිහිටුවලා ඒ මණ්ඩලයක් එකතුලා සතිය පිහිටවලා කෙනෙකුට ඒ වගේ අව්‍යාපාදයක් අවීන් ස්වභාවයක් දෙන්න පුළුවන් නම් ඒ කරන මනුස්සයට කොච්චර ආනිසංසයක් වේද කියලා. ඒ කරන මනුස්සයට කොච්චරක් මිච්ඡා සංකල්පවලම ඇතුවම් බහපු මේ හිත එක චිත්තක්ෂණයකට මිච්ඡා සංකල්පයෙන් වෙන් වෙලා සම්මා සංකල්ප ඕනෙත් නැහැ. ඒක දෙක තුන හතර වශයෙන් ඉන්න පුළුවන් නම් එදා විතරමයි ඒ චිත්තක්ෂණේ විතරමයි මේ මනුස්සයා කායික සහ මානසික සුවේ කියන එක අත්දකින්නේ. අනික හැම වෙලාවෙම දෙකට කපපු පණුව වගේ නලියන දැඟලිල්ලක් මේ ලෝකේ තියෙන. අර වෙලාවේදී මනුෂයා කය වශයෙන් තැම්පත්. හොඳම දේ තමයි වචනයක් ඇත්තෙම නැහැ. හිතත් අර දහසකොත් නටන හිචිලි අතරමැද එක චිත්තක්ෂණයක තැම්පත්. අනේ එදාට එදා ඊට පස්සේ Taman ඒ වගේ යාළුවා හම්බෙලා වගේ බණ අහලා ඒ දේ වැඩි කිරීමට ගන්න ක්‍රියාවලිය ඉංග්‍රීසියෙන් කියනවා it's painfully slow කියලා. ගා කමාරි ගැම්ම ගන්න. පළවෙනි මුල් ටිකේදී පැය ගණන් මහන්සිුණාට චිත්තක්ෂණයක් ගන්න බෑ. නමුත් කරගෙන කරගෙන කරගෙන යනකොට මේ මනුෂයාට එක පැයේ විනාඩි 5 10 ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒක ਸਰවඥාන්ස උපමාවට දෙන්නේ මේ එල්ලට වෙඩි තියෙන ටාගට් ෂූටින් කරන මනුස්සයා තුවක්කුව අතර ගත්තාම කොකා ගසනකොට උරිස්සට වදින තුවක්කුව. ඉර කරලා අල්ලගෙන එම් කරන්න බෑ. බුලට්ස් 30ක් 40ක් විද්දට වෙඩිත් බඩ පස්සේ තමයි අඩු ගානේ ටාගට් බෝඩ් එකට හරි වදින්නේ. ඊට පස්සේ ගොඩාක් උත්සාහ කරලා පස්සේ දවසක බුල්සයිකට වගේ. එකක් වැඩිච්ච ගමන් එයා දන්නවා ඊට පස්සේ තියෙනවා. ඉතින් ඒ නිසා කවදාකවත් මේ උත්සාහ කරපොන් දැන් මනුස්සයෙකුට හදිස්සියකදී එම හරියටම හිතට විදි කියන්න බෑ. ඒ නිසා අපි දහසකොත් ශිල්ප දන්න කට්ටිය. හැම කෙනෙක්ම අපි තම තමන්ගේ ශිල්පයේ දක්ෂයෝ. නමුත් මේ ශිල්පය අපි සියල්ලටම පොදු මානව ගතියක් ඇති කරගන්නවා. ඒ නිසා සතිය පිහිටවලා සතිය පිටවන කෙනෙක් මම අර්ථ දෙන්නේ මම දැන් මෙතන. පරියන්කයට ගිහිලා කරන වැඩේ. ඉතින් මේකට උඟව දෙනකොට තැනක් නැහැ, වෙලාවක් නැහැ, මේ උපදෙස් දෙන්නේ මේ උපදෙස් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උඟව දෙනෙක් කියනවා අපිට එහෙම ඉඩ පාඩුකම් නැහැ කියලා. එහෙම නැත්නම් ප්‍රස්තාව නැහැ කියලා. ඒකට සරුවචනාංශයේ දීලා තියෙන විකල්පේ තමයි එහාට මෙහාට සක්මන් කරන ගම 100 100ක් ඒ වැඩේ හිතියොදන්න. ඇවිදින ගම තැනකට යන්න හදනව නෙවෙයි නිකන් එහාට මෙහාට අක්කොලම් කරනවා. කරන ගම සියලු වැඩ බහා තබලම් පය නිකන් 7යි 7යි කියන බබෙක් වගේ පියවර කීයක් Tamand නොවැටි යන්න පුළුවන්. ඒකට උපමාවකට දෙනවා නම් කියන්න තියෙන්නේ මේ පුෂ් බයිසිකල් එකක් පුරුදු වෙනවා වගේ අපි කවගාරු ආධාර උපකාරය ඇතුව යන්තම් බයිසිකල් එක බැලන්ස් කරන් ඉගෙනගෙන යම් වේගයක් ආපු ගමන් ඒ පුද්ගලයාට දෙවන්නේගේ ආධාර නැතුව පය බිම තියන්නේ නැතුව බයිසිකල් එක සමබර කරන්න වගේ අර පර්යංකේ ඇස් වහගෙන කන් වහගෙන කණ්ඩ සද්ද නැතුව ගන්ධ රස නැතුව පහස නැතුව ඇති කරගත්ත මේ චිත්තක්ෂණය මේකට කියනවා චන සම්පත්තිය කියලා එනතන් සතිය කියලා අප්‍රමාදය කියලා විවේකී කියලා විස්රාමය කියලා උදකලාව කියලා මොන එක කිව්වා ආන්න මේ උදකලා බව සක්මන් කරන ගමන් ගන්න ගිය ගමන් ඒ මනුස්සයා විශාල විවිධාංගීකරණයකටපත් වෙනවා ඇස් දෙක ඇරලා තියෙද්දි චේතනාපූර්වක වැඩක් කරද්දී බද්ධ පරියන්කක නෙවෙයි මේක ගන්න මගේ ජීවිතේ මට ඉස්සල්ලාම සතිය කියන එක බුද්ධ විඳින්න පුළුවන් උනේ ඇවිදිද්දී. මොකද විශ්වවිද්‍යාලේ හිටපු නිසා මට ඒ වෙලාවේ කිසිම ආගමික සම්බන්ධකමක් කොටිම මම බුද්ධ ආගමේවත් විදියට නෙවෙයි වැඩ කරුවේ ගොළ වෙල්ලෙක් අඟුලිමාලෙක් විදියට වැඩ කරපු මිනිසෙක්. ඒ නිසා මම ළඟ කිසිම තිබුණේ නැහැ මේ ආගමක කියලා පෙන්වන්න ඕන ගතියක්. නමුත් මට හම්බෙච්ච හාමුදුරුවෝ මම තාම හරිම සන්තෝෂෙන් කතා කරන ඕස්ට්‍රේලියානු ජාතික හමුදුව සාවස්ත්‍ය ධම්මික ස්වාමීන් වහන්සේ මාත් එක රණ්ඩු කරපේක තමයි කෙරුවේ. උඹට බෑ උඹට බෑ කියලා. මම කිව්වා මට පොඩ්ඩක් කියලා දෙන්න කරන්නම් කියලා. මට මොකද්ද මේ කියන දෙමලේ කියන්න කියලා. ඉතින් සතිය කිව්වට සිංහල බෞද්ධය දන්නේම නැහැ. සකල සිරින් පිටි ශ්‍රී ලංකාවේ උතුම් ධර්මද්වීපේ තමයි මේක. හැබැයි කවුරු රැවුවත් බුද්ධ ආගම මූලික දේ මොකද්ද කියලා ලක්ෂයක් ගෙහුවොත් ලක්ෂයක් ಜಾති ගියාවේ එක එකක්වත් කියන එකක් නැහැ බුදුහාමරගේ දේශ නැහැ මූලික දේ සතිය කිය. අප්‍රමාදී කියන එක දන්නෙත් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ හරියට නිග්‍රහ කරා මට. පස්සේ මට කිව්වා මං කිව්වා මට ස්වාමීන් වහන්සේ වාඩි වෙන්නත් දාන. ඒක මං වාඩිලා හිටියකොට මිනිස්සු ගල් ගහනවා මට. මොකද මාව අඳුරගෙන තිබුණේ මම නිකන් මේ කලබලකාරයෙක් විදියට. ඊට පස්සේ සක්මන් කරනවට කරන්නේ. සක්මන් කරන්න මට වෙලාවක් තිබුණෙත් නැහැ. මම කෙටුවේ අර ලෙක්චර්ස් ඉවරලා ආපහු එන ගමන් පාරේ යන ගමන් මේකෙදි පොඩි ටැක්ටික්ස් ටිකක් ඉගෙන ගන්න වෙනවා. යාළුවෝ හලන්න වෙනවා. ඒක කවුරු ආවත් සාමචන් කොයිද යන්නේ අනම්මනම් කයිවාරු ගහන කිව්ව සත්‍ය පිළිවෙන්න කවදාකවත් බෑ. ඔය ඇත්තටම භයානකම මිත්‍යා තමයි මේ සතිය රහතුර තමයි මිත්‍යා. දෙන්නේ කෙච්ච ගමන් සතිය පිළිවෙන්න බෑ. ආධුනිකයට කොහොමඩක්වත් බෑ. ඒ නිසා කොහොම හරි කවුරු හරි මේකක් දාලා හලන්න වෙනවා. සෙල්ලම දාලා හලලා ඊට පස්සේ ඇවිදින එක නිකන් මම මේ මිනිස්සු යනවා එනවා ඌ ගාලා ඇවිදිනකොට හරි අමාරුයි මම මේ ඇවිදිනවා කියන එකට ගන්න මොකද මිනිස්සු මයි දිහා බලා ඉන්නවා පාරේ වාහන වලට හැප්පෙන්න ඉඩ තියෙනවා ඕ පදන් වෙලා එක දවසක යනකොට මට තේරුණා මේ මේක රූකඩයක් යනවා වගේ දැයි යනවා එහාට යන මිනිස්සුත් වෙනවා මෙහාට යන මිනිස්සුත් වෙනවා මගේ බෑග් එකක් එල්ලෙනවා උරේ තෙරපු දෙකක් දාගෙන ඉන්නවා ඇඳුම් සෙට් එකකුත් තියෙනවා ෆයිල් එකකුත් අතේ තියෙන ඇවිදිනවා දැක්කා ඒක පාට මට තේරෙනවා මේ චිත්තක්ෂණේ මම මේකේ මේ පොළවේ ලෝකේ ඉඳලා නෑ මම මේ ඇවිදිනවා දැක්කයි කිය. එතනින්ම මං ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ කියපු දෙමලෙක් දන්නේ මෙන්න මෙහෙම දෙයක් නවුණා. මම නිකන් රූකඩයක් යනවා මට තේරුණා කියලා. මගේ ඒ දවස්වල මේ ඉංග්‍රීසි හරි දුර්වලයි. ඒ සංස්කෘත බෑ සිංහල. ඉතින් මම කිව්වට පස්සේ උඹ කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් ඕක හරිනම් නැවත නැවත කරලා බලපන්. ආනිය. ඊට පස්සේ කොහොමඩක්වත් කරන්නේ නැහැ. ඒකට හිතාන කරනකොට එන්නෙම නැහැ. කරගෙන කරගෙන කරගෙන යනකොට ඕම යනකොට ආයෙශරයක් එක දවසක නැතන gederදීද කොයිද සම්පූර්ණ නිකන් 100%ක්ම ඇවිදින්නෙක් වාටපත් වුණා. මට හරි සතුටක් ඇති වුණා මම අර මං කරපු අකුසලකම් මයි තියෙන මිනිස්සු බැනපුවා මොනවා තිබුණත් මේකේ බලාපොරොත්තු තියන්න පුළුවන්. නිසා ගොඩාක්ම මම සතිය පිටීමේදී මුල්ම රස වින්දනයේ ඉඳුල් කට ගන්නවා කියලා නිකන් රස බලනවා කියලා තියෙන ලුණු මිස් බලනවා වගේ බැලුවේ සක්මනේ තමයි. එහෙම සක්මන් කරලා කරලා කරලා කරලා එහෙම කරනකොට මා පුදුමාකාර දෙයක් වෙනවා ඉඳගන්න හිතෙනවා. හොඳට සක්මන් කර විනාඩි 35 පන්නලා සක්මන් කරන්ඩ ඇඟේ වේදට හරි ඉඳගන්න හිතෙනවා. එතනදී ඉඳවන්න ඕනේ තාමත්ම සපවත් විදියට. ඇඟ හොඳට පහසුවට ගිහිල්ලා වාඩි කරවලා අර වෙහෙසට ඔය ඇත් එක වහගෙන කියන්නේ චේතනා නැහැ. ඇහෙන් එන සංඥා නැහැ. බකන් නිලාගෙන ඉන්නවා බකතපස්. නිකම් ගල් බඹුණෙක් වගේ ඔය ඉන්නවා. මොනවත්ක්ම කරන්න එපා. කරන්න ගියොත් අනිවාර්යයෙන් මිච්ඡා දිට්ඨි, අනිවාර්යයෙන් මිච්ඡා සංකල්ප. මොනවත්ක්ම නැතුව මොකද්ද වෙන්නේ කියලා බලන්න ඉන්න පුළුවන් නම් අර වෙහෙසට ටික වේලාවක් ඉන්න පුළුවන්. එතකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා හිත ඇතුළට නැමිලා ඉන්න බව. අන්තරාවර්තනය මේක ඉන්සයිට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. විපස්සනා කියන්නේ ඕක. එහෙම නැත්නම් හිත නිතරම හැඟුම් උදාහැරලා තියෙන්නේ. අර සක්මන් කරලා ආගමික හැඟීමකුත් තියෙනවනේ. ඇත්නම් ඇති කරගන්න ඕනේ. කියලා නිකන් වාඩි වෙලා බලන්න හිටියොත් උගාවක් හොඳයි ඔය සමාධිගත වෙච්ච බුදු පිළිමයක් ඉස්සරහා වාඩි වෙන්න තියෙනවා නම් එතකොට ඒක ආදර්ශයක් වෙනවා. ඒ දවසල අපි යනවා අනුරාධපුර. කියලා සමාධි බුදු පිළිම ගාව උදේ පාන්දර 4ට ගිහිල්ලා බලන්න වාඩි වෙලා ඉන්නවා. ඒ ඒ තියෙන ඒ වාතාවරණයේ ඒ ভাইබ්‍රේෂන් එක හරි මේ සුවයලවන සුළුයි. ඒගොල්ලෝ ඒ Tamanට තනක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. gedara ho භාවනා මධ්‍යස්ථානයක සිද්ධ වෙනවා එතන තමන්ගේ ගෙදර ගියා වගේ. ආපහු තමන් අර දුරපාලාත ගෙදලා ගෙදර ගියා වගේ ඒකම ඉන්නකොට සමහර විටක මේ හුස්ම ආශ්වාස ප්‍රශ්වාස කරන්න ඇති නැත්නම් හෘද ස්පන්දනයේ නැත්නම් උදරේ පිම්බීම වෙන මොනවා හරි එකක් අර මම දැන් මෙතන ඉන්නවා කියන එක නියෝජනය කරනවා ඒක නිරූපණය කරනවා ඒක නිමිති කරවලා පෙන්වන්න පටන් ගන්නවා දැන් මම ගෙදර ආවයි කියලා හිත ඇවිල්ලා කියනවා දැන් මම ඉන්නේ ගෙදර. ඒක නිකන් ලොකු නිකන් පොඩි බබෙක් ඇවිල්ලා අම්මගේ ඔඩොක්කට ගොඩ වුණා වගේ. කාවෙක් ගිහිල්ලා තමන්ගේ පැලැස්සට ගියා වගේ. මුවා තමන්ගේ පැලැස්සට රිංගගත්තා වගේ අරසාවක් තියෙනවා. ඉතින් කරන්න තියෙන පුළුවන් තරම් මේ පෙන්නන නිමිත්ත, මේ පෙන්නන අරමුණ ඒකම පිට ආධාර කරගෙන ඒක වටේම හිත ඇසුරු කරන්න තියලා සිද්ධ වෙන්න ආරින්නවා. සිද්ධ වෙනකොට එක චිත්තක්ෂණ හිරවෙකන චිත්තක්ෂණ දෙක තුනක් තප්පරයක් දෙකක් තුනක් හතර යනකොට හරියට නිකන් දරකොටයක් බලන්න කුඤ්ඤ තියාගත්ත මිනිස්සයා ඒ කුඤ්ඤ තියාගන්නකන් දරකොටේ කුඤ්ඤ අවුල ගන්නකන් හරි අමාරුයි. හරි ගස්සට පස්සේ දෙක ගහනකොට කොටේ පලාන බහි. හැබැයි කුඤ්ඤ තියාගන්නකන් මීට තට්ටු කරලා කරලා කරලා කරලා අවුලව ගන්නවා. මේ ආධුනිකයර දන්නේ නැත්තේ මෙන්න මේ වැඩේ අවුලව ගන්න හැටි. ඉතින් ගින්දා කුණකට අවුල ගත්තට පස්සේ ඒක ලැබු ගින්නක් බාටපත් වෙනවා. ඒ වගේ අර කුණ්‍යක් කියලා දරකොටේ මේ මේ ඇස්බස්ටෝ ෂීට් එකට ඇණයක් ගහනකොට බලන්න උඩ පැත්තට හරි අමාරුයි ඇණේ තට්ටු කරගන්න. තට්ටු කරන්න ඉස්සලා ගැහුවොත් ඇණේ පයින්නවා. හොඳට තට්ටු වුණාට පස්සේ ගහතයි. අන්නේ අවුලව ගත්තට පස්සේ අන්තිමට බලනකොට සක්මන් කරනකොටත් ඉඳගෙන ඉන්නකොටත් මේ බත් කනකොටත් යනකොට එනකොට ඉස්සරහා බලනකොට පස්ස බලනකොට තමයි ටෙස්ට් කරලා බලන්න පුළුවන් මම මේ මුළු හදින්ම මේ වැඩේ කරනවා. මේ ਸਰවඥාස කොච්චර කරුණාවකින් මෛත්‍රියකින් මේක දේශනා කරාද කියනවනම් උන්වහන්සේ කියනවා වැසිකිලි කැසිකිලි කරනකොට සතියෙන් කරන්න ඒක. උච්චාර භාෂාව කම්මේ සම්පජානකාරී හොතු. ඉතින් ඒ නිසා මේ පින් කරන්නට ගඳ කිලියටම යන්න ඕන වැසිකිලිය টොප්. මලක් පූජා කරන්න ඕන මල පහ කරනකොට මරු ගන්ධකිලියට කියලා මල් පූජා කරනවට වැඩිය වැසිකිළිය කියලා මල් පහ කරන වෙලාවේ සතිය පිටන්න හොඳම වෙලාව. නැත්නම් බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රය ඔක ලියන්නේ නැහැ. ඒක සම්පූර්ණ හැඟුම් උදාහරණ තැන. අපි හිටිය ඉස්කෝලේ යන කාලේ ගණන් වලට අන්තිම සැර මුදුවට ගණන් දන්න සර් කියන්නේ. ඒ සර් ඔක්කොටම පන්තියට උගන්වන්නේ ගණන් දන්න කට්ටිය විතර පළවෙනි පිළිට වාඩි වෙන්න කියනවා අනිත්‍යව මොනවා කටෝ බලන්නේ. ඉතින් නරක වෙලාවට මේ මමත් ආවුණා දන්නේ නැහැ. එනිසා මුල් පෙළේම වාඩි වෙන්න ඕනේ. හරියට ගහනවා මුල් පෙළේ ඉන්න කට්ටිය. ඒ ශාන්ති කතෝලික. ඒ ශාන්ති කියනවා මේ මම දන්න ওই නිවනක් නැහැ. විමුක්තියක් නැහැ. මම දන්න විමුක්ති දෙකයි මේ ලෝකේ තියෙන්නේ. චූ කරන්න ඕනලා චූ කරන්න හම්බ වෙනවා නම් ඊට වැඩි විමුක්තියක් නැහැ. කක්ක කරන්න ඕනලා කක්ක කරන්න හම්බ වෙනවා ඊට වැඩි විමුක්තියක් නැහැ. ඔච්චරයි ලෝකේ තියෙන අත්දැකිය හැකි ප්‍රත්‍යක්ෂ කළ හැකි විමුක්තිය. ඒක තක්කමුක්ක වෙච්ච කෙනාට ඇත්තයි කියලා හිතන ඇත්තටම හිතෙනවා. ඉතින් ඒක දක්මුක්ක වෙන්නේ නැතුව වැසිකිලි දිගත් කරත හැකි. ඉතින් උගව දෙනෙක් කියන අපිට භාවනාව කමටහන් දෙන්න කෙනෙක් නැහැ. භාවනා කරන්න තැන් නැහැ. හරියට සංකල්පය හදාගත්තා නම් Tamangeම වැසිකිලිය. මොකද ඒකට කවුරුත් එන්නේ නැහැ. අපි ඒක හදලා තියෙන සම්පූර්ණ ප්‍රායෝගික මේ අරස වෙන විදිහට ඉතින් සරුවචනාංශ කියලා තියෙන උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරී හොදේ. අන්තිමට කවදා හරි ඒ හිත හොඳට මේකට ක්‍රමසා විදි දිනු කරපු මිනිස්සයා අන්තිමට අසාවි කොතනදීද මට සත්‍යමත් වෙන්න බැරි කියන ප්‍රශ්න. එතෙන්ට එනකම්ම යන්නේ. දැන් අපි අහන්නේ කොහොමද සතිය පිහිටවන්නේ මොකද්ද කරන්න ඕනේ භාවනා මධ්‍යස්ථාන හොඳ ගුරුරයා කවුද හොඳ කමටහන මොකද්ද හොඳ යෝගාවච භාවනා මධ්‍යස්ථාන වෙනවනේ හරියට මේක පළපදියම් කරගත්තට පස්සේ ක්‍රමශා විදි දිනු කරන දිනු කරන යනකොට අපි ළඟ ඇත්තටම හොඳ සංකල්ප රාශියක් තියෙනවා. ඒ සංකල්ප වලට මතුවෙන්න දෙන්නේ නැත්නම් මේ මිත්‍යා සංකල්ප ඇවිල්ලා මේ ලෝකයේ තියෙන මේ වෙළඳ ප්‍රචාර එහෙම නැත්නම් මේ තියෙන බහුජාතික වැඩ නැත්නම් අපි සිංහලෙන් කියනවා මාර බලවේගයේ කෙලෙස්. අර සංකල්ප වලට එන්න දෙන්නේ නැහැ. සම්මා සංකල්ප පැත්ත බැලුවොත් එකක් 100 200ක් සත්‍යයි හැම කෙනෙක් ගාම සමාන ගතියක් තියෙනවා. සම්මා සංකල්ප වලින් අපි අද ඔක්කොම සමාන ගතියක් තියෙන අවාසනාවට අපේ මිච්ඡා සංකල්ප අපිව කාබාසිනියා කරලා තිනවා අපි වනසලා තිනවා නමුත් අපි සරණ ගිහිලා තියෙන්නේ ආඩම්බර වෙලා තියෙන මේ මිච්ඡා සංකල්ප ඒ නිසා අපි ඒක දැනගෙන මිච්ඡා සංකල්ප මිච්ඡා සංකල්ප වශයෙන් පැත්තකට කරලා කාමයට පහඳින වෙලාව තියාගන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැනගන්න මේ කාම සංකල්පයක් කියලා. අපි කාටත් ඒක රණ්ඩු කොට ද්වේෂ කරන වෙලාව දැනගන්න මේක ව්‍යාපාදේ කියලා. හිංසා කරන වෙලාවට දැනන විහිංසාව කියලා. ඒකෙන් කනගාටු වෙන්න එපා. නමුත් නික්මීම තියෙන විවේකයක් අරගෙන මෛත්‍රියේ තියෙන වෙලාවක් හිංස කරන්න නැති වෙලාවක් අරගෙන ඒ වෙලාවේදී මම දැන් මෙතන කියන එක සමාදම් කරවගත්තොත් දෙද ගන්නව ගත්තොත් ආශිති ගන්නව ගත්තොත් හිසපෑමක් කරගත්තොත් අනන්තවත් අපේ තියෙන දැනුම ඇති ඒක දෙක තුන කරගන්න. මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම ඒකට ගොඩාක් අවස්ථාවල් හම්බ වෙනවා. නමුත් මේ කිසිම අවස්ථාවක් ආරම්භයේදී හරියන වෙලාවට අපේ හිත හරි කියලා පෙන්වන්නේ වැරදි කියලාම තමයි පෙන්වන්නේ. කම්මැලි කිරීම තුළින් ඒකාකාරී වීම තුළින් නීරස වීම තුළින් එපා කරනවා. හැබැයි විපස්සනායෙන් බලන කෙනා මේ කම්මැලිකමම සුබ ලාංඡනයක් විදිහට ගන්න. මේක හොඳ දෙයක්. මේ හිත දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට ගඟ දිගේ ඉහළට පීනන්නේ. දැන් ගඟ දිගේ පල්ලෙහාට නෙවෙයි. පටිසෝත ගාමී යන්නේ. ඒ නිසා මේ නීරසකම තියේදී ඒ දේ නැවත නැවත කරනකොට තමන්ගේ තියෙන පෞරුෂත්වයේ තමන්ගේ තියෙන ඒ නිවන තියෙන ක්‍රමවේද පුදුමාකාර විදියට තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට පරීක්ෂා කරන්න පුළුවන් අපි පින් කරලා තියෙනවද? අපි මේ ඉස්සලා ආත්මනත් පින් කරලා තියෙනවද? ඒ පින් කරලා තියෙන කියන්නේ ලොකු බත් පිඟානක් හම්බ වෙන එක නිසාවත් ලොකු රූප ලොකු ශබ්ද ගන්ධ රස කියන එක නෙවෙයි. විවේකේ ලබා ගන්න ගන්නවා. Tamanට කියලා Tamanගේ විවේකය Tamanට කියලා Tamanගේ වේලාව ගන්න බැන්නම් මම කියනවා 16යි කියලා. මම කියනවා කඹරනවායි කියලා. මේ ඇති කැඹිරිල්ල ඇති දැන් බලන්න තියෙනවා Tamanට පොඩ්ඩක් විවේක අරගෙන අර සම්මා සංකල්ප වල එන්න දෙන්න පටන් අරගත්තොත් සරුවච්චන් වහන්සේ පවා ඉසලා සැක කරා මිනිස්සුන් මේවා කිව්වට අහන එකක් නැහැ කරන එකක් නැහැ අහුම්කම් දෙන එකක් නැහැ කියලා. පස්සේ සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා තමයි කිව්වේ නෑ ස්වාමින් වහන්සේ එහෙමනොත් ලෝකේ අනාතයි සමහරෙක්ගේ ඇසේ එච්චර දූවිලි නෑ දූවිලි අඩු ඇස් තියෙනවා ඒ ඇත්ත විනෝය කියන්නේ කීප එක තමයි ඔය අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ අපේ සම්මා සංකල්ප රාශියක් තියෙනවා යටිපහුව වෙලා අන්නේ ටික මතුවීමට දිරි දෙන එක ඒකට කියන්නේ තමන්ට තමන් අනුකම්පා කරගන්නවා කියන්නේ. කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ සඳහා කරන්න තියෙන තමන්ගේ මිච්ඡා සංකල්ප තේරුම් අරගෙන අයින් කරන්න යන්න එපා. අඳුනගෙන සම්මා සංකල්පට උදව් කරන්න පටන් අරගත්තොත් මේ එතන ඉඳලා ඒ ගැම්මක් අපි කියන්නේ නිකන් අත්දැකීම එකතු වෙන්න පටන් අර ගන්නවා. අන්නේ අත්දැකීම හරහා හිතන්න එපා අපේ මේ සාමාන්‍ය දිනදා ජීවිතයේ තියෙන අභිවෘද්ධිය එදිනදා ජීවිතේ ප්‍රගතිශීලීත්වයක බාධා වෙයි කියලා. පටන් ගන්නකොට එහෙම ගතියක් පේන්න තියෙනවා. වැඩ ටිකක් බාධා කරනවා වගේ පේනවා. පහ වුණාට පස්සේ ඒ සතිය සමාධිය ඕනම ලෞකික ලෝකෝත්තර ඕන දෙයක් දිගේ දිනු කරනවා. ඇමරිකාවේ ඒ මිනිස්සු කියනවා මේ සතිය කියන චෛතසිකය අවුරුදු 3ක් 4ක් වෙනකොට ලෝකෙ වැඩියෙන්ම විකිනෙන බේත බවට පත් වෙයි කියන්නේ. ඒක භයානකව සුව කරන්න බැරි හැම ලෙඩටම මේක බේතක්. අසහනෙට, බ්ලඩ් ප්‍රෙෂර් එකට, heart attack වලට, කොලෙස්ටරෝල් වලට ඕනම දෙයකට සතිය වඩනවා නම් ඒ නිසා ඒක මේ වෙළඳ භාණ්ඩයක් වෙලා. ඇමරිකාව වගේ වෙළඳ භාණ්ඩයක් මේ කිට්ටුවෙන් ආශ්‍රය කරන මහත්තයෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ හයියෙන් සතිය ගැන මෙහෙම කතා කරන්න යන්න එපා ඔබ වහන්සේ මරනවා. මොකද ඇමරිකාවට අවශ්‍යතාවයක් තියෙනවලු ඒක ඇමරිකාව විසින් සොයා ගන්නා ලද්දක් බවට කියලා පේටන්ට් රෙකෝඩ් කරගන්න. රිපෝට් කරගන්න. ඒ නිසා ආශියා කරේ ඉන්නේ ගම් බයියෙක් ගිහිල්ලා කිව්වොත් එම නැහැ නැති අපේ බුදුහාමුදුරුත් කියලා තියෙනවා කියලා ඌව මකනවා. දැනට යන රිසර්ච් වලට සම්බන්ධ වෙන්නේ ඇමරිකන් යෝගාවචරයෝ ඇමරිකන් MRI ස්කෑන් එක ඇමරිකන් රිසර්චර්ස්ලා ඇමරිකන් ඉන්ටර්ප්‍රිටේෂන් ඇමරිකන් পেපර්ස් කිසිම තැනක බුදුහාමර සඳහනක් නැහැ. වාසනාවට හෝ අවාසනාවට දලයි ලාමතුමත් එක්ක දැන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා දලයි ලාමතුමා ශක්ති ප්‍රමාණේ බුදුචාන් වහන්සේගේ නියෝජනය දෙන බොහෝම ප්‍රවේශමයි. උන්වහන්සේ කියන්නේ එතුමා කියන්නේ නැහැ මම බුද්ධහම කියලා කියනවා මම මේ වෙලාවේ බුද්ධහම කැප් එක පොඩ්ඩකට දාගන්නම් කියලා පොඩ්ඩක් බුදුහාමුදුර ගැන කතා කරනවා ඒ තරමටම අපේ ජාතික උරුමේ අපිට බුදුරජාන් වහන්සේ දීලා මේ ජාතියක් වශයෙන් රැගෙන ආපු උරුමේ කනගාටු වෙන්න එපා හිතාන ද වෙනකොට ඇමරිකාවෙන් ඉම්පෝට් කරන්න වෙන්න ඉඩ තියෙනවා. හරනම් අපි එහෙට යන්න ඕනේ ගිහිල්ලා කියලා දෙන්න ඕන එක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ තරම් වෙනකන් සමා වෙන්නේ නැතුව පුළු පුළුවන් ඇත්තෝ මුළු පවුලකට මුළු සමිතියකට මුළු කාර්යාලයකට එක එක් කරනවා. ඒ කරන මිනිහා වාහනයක ෂොක් අබ්සෝබරේවා. ෂොක් අබ්සෝබරේ කරන්නේ ඔක්කොම ෂොක්ස් ටික අරගෙන ගමන් මගියට තේරෙන්නේ නැති වෙන විදිහට එන්ජින් එක අරසා කරලා දෙනවා. ඒ නිසා සත්‍ය වඩන මිනිසයා ඕනම සොසයිටි එකට ඕනම පවුලකට ඕනම ප්‍රශ්නයකට ඒ වෙහෙස අරගෙන ඒක අමුද්‍රව්‍යයක් වලටපත් කළ කිසිසේත්ම කාටවත් එක එන්න දෙන්නේ නැතුව ප්‍රශ්න වලට පුදුමාකාර සාන්තියක් ඇති කරලා දෙනවා. ඉතින් ඒ නිසා අපිට අතර ලෝකෙට ඒ කරන්න තියෙන සේවාව දෙවෙනි තැන තිබ්බත් තමන්ගේ සෞඛ්‍යයට තමන්ගේ මානසික තත්ත්වයට පුදුමාකාර සාන්තියක් දෙනවා. නමුත් ඒ දෙකමත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරේ මේ සතිය ගණිතික හරහට පීනලා අපි අර ලෝකෝත්තර පැත්තට අරගෙන යනවා. ඒක නිසා මේ ගත කරන චිත්තක්ෂණය පාස වෙහෙස කර වෙන්න ඉඩ තියෙනවා. කුමාර සප කුමාරි සප නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක මම හිතනවා ලොකු ආදර්ශයක් වෙයි කියලා. හැම කෙනෙකුටම ආදර්ශ වෙයි. Tamandat ඒ වගේම අනික් අයටත් ආදර්ශයක් වෙයි. එතකොට කෙනෙක් උත්සාහ කරලා බලන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආත්මාර්ථකාමී වශයෙන් කල්පනා කරන්න එපා. මේ යෙදවුම නැත්නම් මේ ආයෝජනය දීර්ඝකාලීන ප්‍රයෝජනවත් වෙන එකක්. ඒ නිසා මුලදී හම්බෙනේ වෙහෙස කරගතිය ඉක්මවගෙන ඉදිරියට යන්න මේ අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි මම ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම ඒ සම්මා සංකල්පයේ පිණිස හේතු වාසනා වේවා කියලා